ගෞරවනීය ස්වාමීන් වහන්සේ මෑණිවරණි ශද්ධහා බුද්ධ සම්පන්න පින්වත්නි අපි දවසේ ධර්ම දේශනාව ආරම්භ කරන්නයි බලාපොරොත්තු වෙන්නේ සියලුම දෙනා tempත් වෙලා සාදුකාරය පවත්වමු නමෝ තස්සේ භගවතු වරහතෝ සම්මා සම්බුද්දස්සේ නමෝ තස්සේ භගවතු වරහතෝ සම්මා සම්බුද්දස්සේ නමෝ තස්ස භගවතු වරහතෝ සම්මා සම්බුද්දස්සේ <coughs> සම්මා වායමස්ස භික්කවේ සම්මා සතිප්පහෝති තී <coughs> ශ්‍රද්ධා බුද්ධ සම්පන්න පිටනත් අපි මේ චත්තාරිචක නැත්නම් මහා චත්තාරිචක සූත්‍රයේ ඉදිරියෙන් තියාගෙන පවත්වාගෙන ඉන්න ලබන මේ ධර්මදේශනා මාලාවේ අද අපි සම්බන්ධය ලබා ගන්න බලා ගන්නට බලාපොරොත්තු වෙන්නේ මේ සම්මා වායාමයේ කියන මේ වීර්ය චෛසිකයත් සම්මා සතියෙන් සඳහන් කරන සති චෛසිකයත් අතර තියෙන සම්බන්ධතාවය. ඒක ආර්ය අෂ්ටාංග මාර්ගයේ පෙළගැහිලා තියෙන්නේ අවසාන කොටසේ දක්වන සමාධි ශික්ෂාව යටතේ වෙන විදිහකට කියනවා නම් ආර්ය අෂ්ටාංග මාර්ගයේ තියෙන සම්මා දිට්ඨි සම්මා සංකප්ප දෙක ප්‍රඥා ශික්ෂා වශයෙන් ගැනිනවා සම්මා වාචා සම්මා කම්මන්ත සම්මා ආජීව කියන ටික සීල ශික්ෂා වශයෙන් වැඩනවා. සම්මා වායාම සම්මා සති සම්මා සමාධි කියන අංග තුන සමාධි ශික්ෂා වශයෙන් වැඩනවා. ඉතින් එතනදී ප්‍රඥාව අනුව සීලයකට නැගලා සීලය අනුව ඇති වෙන සමාධියක් තමයි ආර්ය අෂ්ටාංග මාර්ගයේ දැක්වෙන්නේ. නමුත් සාමාන්‍යයෙන් බුද්ධහම උගන්වනකොට <clears throat> ආදුනිකයෙකුට ආරම්භ කෙනෙකුට සීල සමාධි ප්‍රඥා ක්‍රමය පෙන්වාට ආර්ය අෂ්ටාංග මාර්ගය වගේ සත්‍තිස් බෝධිපාක්ෂික ධර්ම වල ඉහළට යනකොට ප්‍රඥාව මුල් වෙලා ඒ ප්‍රඥාව අනුව සීල සමාධි ගොඩනගෙන ආකාරයක් තමයි ප්‍රායෝගිකව දක්වලා තියෙන්නේ. එහිදීත් මේ සමාධි ශික්ෂාව ගත්තොත් ඒ සමාධි ශික්ෂාවට සම්බන්ධ සම්මා වායාමයේ තමයි අපි පහුගිය දවස් කීපෙම සාකච්ඡා කළේ. ඉතින් ඒක පිළිබඳව තියෙන අපේ ප්‍රායෝගික දැනුමත් මූලධර්ම දැනුමත් සම්බන්ධ කරගෙන අපි අද බලාපොරොත්තු වෙන්නේ එවැනි මන වෑයමක් වීරියක් ඇති කෙනෙකුට පහළ වෙන පහළ වෙන්න ඉඩ තියෙන මේ සති චෛසිස්කේ පිළිබඳව. ඉතින් මේ සති චෛතසිකය සත්‍තිස් බෝධිපාක්ෂික ධර්ම පටන් ගන්නකොටම ආඳුනලා දෙන සතර සතිපට්ඨානී මුල පුරණෝ. එහෙම නැත්නම් යෝග ජීවිතේ පටන් අරගන්නේ සතර සතිපට්ඨානී කායानुපස්සන, වේදනානුපස්සන, චිත්තානුපස්සන, ධම්මානුපස්සන වශයෙන්. ඉතින් මේ සති චෛතසිකය මේ සත්‍තිස් බෝධිපාක්ෂික ධර්මවල අටපොලක සඳහන් වෙනවා. ඒ සතර සතිපට්ඨානේ පටන් ගන්න සතිය එහෙම නැත්නම් අසතියෙන් ඉන්න කෙනෙකුට හඳුන්වලා දෙන මේ සතිය ක්‍රමයෙන් ඒ සතර සතිපට්ඨාන ඊගාවට සති ඉන්ද්‍රිය සති බලය සති බොජ්ජංගේ සහ සති මාර්ගාංග වශයෙන් ක්‍රමයෙන් දියුණුවටපත් වීමක් තමයි සිද්ධ වෙන්නේ. ඒ සිද්ධ වෙනකොට දිගටම වගේ ඒ සතිය සහ වීර්ය දෙක අතර සහසම්බන්ධතාවයක් පෙන්නනවා. ඉන්ද්‍රිය ධර්ම සාකච්ඡා කරනකොටත් ශ්‍රද්ධා, වීර්ය, සති, සමාධි, ප්‍රඥා කියලා සඳහන් කරන්නේ. ආර්ය අෂ්ටාංග මාර්ගයේ සම්මා වායාම සම්මා සති වශයෙන් තමයි සඳහන් කරන්නේ. ඉතින් මේ සති චෛතසිකය අර හඳුන්වා දෙන දවසේ කමඨහන් ධර්ම දේශනාවේදී මතක් කළා වගේ බොහෝ දුරට දැන් ප්‍රායෝගික භාවනා ක්‍රමවල බුද්ධ ආගමේ ගිලිහිච්ච වචනයක් පාටපත් වෙලා තියෙනවා. ඒ නිසා ඒක හඳුන්වා දීමේදී අපට විශාල අලුත් කිරීම හිත අලුත් කරගෙන තමයි මේ සතිය අඳුන්ලා දෙන්න වෙන්නේ මූල ධර්ම වශයෙන් හෝ ප්‍රායෝගික වශයෙන්. ඒකට හේතුව අපේ එදිනා ජීවිතයේ තරම්ම අසත්‍යමත් නිසා. අපි එලඹ සිටි සියෙන් ගත කරන්නේ නැති නිසා. ඒ නිසා මේ වගේ පිරිසකට මේ වෙනකොට කීපතාවක් ඇහිලා තියෙන නිසා සතිය යම් ප්‍රමාණයකට හඳුල්ලා දෙන්න පුළුවන්. නමුත් අලුත්ම කෙනෙකුට පටන් ගන්න කෙනෙකුට ගොඩක් කල් යනවා මේ සති චෛසිකය හඳුලා දෙන්න. ඒ අවස් ඒ වගේ අපහසුතාවයක් තියෙනකොට ඒ අතන්න මේ සතිය සහ අප්‍රමාදයේ කියන දෙක සමානයි කියලා ත්‍රිපිටකයේ සඳහන් වෙන මේ අප්‍රමාද පදය සතිය කියන වචනට චෛතසිකයට සම්බන්ධ කරපුවාම හඳුනා දීමේ කෘත්‍ය ටිකක් පහසු වෙනවා. ඒ මොකද අප්‍රමාදයේ ඉච්ඡර ප්‍රසිද්ධ වචනයක් නිසා නෙවෙයි අප්‍රමාදේ විරුද්ධ පදේ වෙන ප්‍රමාදය ප්‍රසිද්ධ වචනයක්. හැම දෙයකටම දක්වන ඈලිමෑලි ගතිය, මදය, ප්‍රමාදය සාමාන්‍ය කාමභෝගී ජීවිතයේ අත්‍යන්ත ලක්ෂණයක්. හැම වෙලාවෙදීම ඇඟමැලි කරන ගතිය, ප්‍රමාදය, එවනත මදය මත්වීම අත්‍යවශ්‍යයි කාම ලෝකෙට. ඉතින් ඒ මදය මත්වීම මදයට ප්‍රමාදයට හේතු වෙන කරුණු හොයන එක තමයි උදේ ඉඳලා හැන්ද වෙනකන් අපි කාම ජීවිතේ ගෘහ ජීවිතේ කරන්නේ. ඉතින් ඒ නිසා යම් වෙලාවක අපිට ඊට විරුද්ධ පදේ වෙන අප්‍රමාදය හොයන්න වුණොත් අර ගීගෙන් නික්මීමක් වනගත වීමක් ගහක් මුලට යෑමක් වගේ පරිසරත් වෙනස් කරන්න වෙනවා. ඒ විතරක් නෙවෙයි අපි සීලයකත් පිළිටන්න වෙනවා. හිතටත් ඒ වීතික්‍රම මාර්ගයේ කෙලෙස් නොකරන බවට පොරොන්දු වෙලා විශාල වෑයමකින් තමයි මේ අප්‍රමාදයේ මේ සතිය හඳුනලා දෙන්න සිද්ධ වෙන්නේ. ඉතින් මේ සතිය ඇති කිරීම සඳහා යොදන වෑයමත් අපි ඊයේ පෙරේද දවස් දෙකේම සාකච්ඡා කර විදිහට ආරම්භයේදී ගොඩාක් ශක්තිය දනවනවා ශක්තිය දවනවා ඉන්ධන ගොඩක් අවශ්‍ය කරනවා ලොකු කැපකිරීම කරන්න වෙනවා ලොකු පාවාදීම් කරන්න වෙනවා එසේ ලබා ගන්න මුල් සතිය ක්‍රමයෙන් ක්‍රමයෙන් සති ඉන්ද්‍රිය සති බලය බවට පත් වෙනකොට අච්චරම ලොකු ව්‍යායාමකින් තොරව සතිය සතිය විසින්ම නැගිටලා අවිජින්ට පටන් අරගත්තට පස්සේ ඒ යෝගාවචරයට යම් කිසි අස්සසිලක් ඉස්පාසුවක් ලැබෙනවා නමුත් ඒ මට්ටමට එන්නේ භාවනා කරනාකින් ඉතාමත්ම සුළු පිරිසක්. උගෝ දෙනෙක් අර මූලික මට්ටමේ සතිය දියුණු කරගන්න වෙලාවෙදී මම දොස්සහයි වෙලා සත්‍ය පිළිබඳ නිර්වචනය වරද්දගෙන සංකීර්ණතා ඇති කරගන්න. කලාතුරකින් කියන තමයි ඒ සත්‍ය සත්‍ය බලයක් බවට සති සම්බොජ්ජංගයක් බවට ඒ වගේම සති මාර්ගංග බවට පත් කරගන්න. ඉතින් ඒ සඳහා අපිට කරන අනුග්‍රහයක් වශයෙන් තමයි සරුවචන් වහන්සේ මේ මහා චත්තාරීෂක වාගේ සූත්‍ර ඉදිරිපත් කරන්නේ. ඒක නිසා අපි මේ සතිය හඳුනා ගැනීම සඳහා අප්‍රමාදේ කියන පදයට සම්බන්ධ කරගෙන උත්සාහ කරමු බලන්න අපි කොච්චරක් දුර මේක දැනගෙන තියෙනවද අපිට කොච්චරක් දුර තව ඒක ඉගෙන ගන්න තියෙනවද ඉගෙන ගැනීමෙන් අපේ මේ යෝගී ජීවිතේට කොච්චර උදව් කරනවද කියන එක අප්‍රමාදයේ අනික් පදය විරුද්ධ පදය ප්‍රමාදයේ බව දන්නවා. ඉතින් ඒක සාමාන්‍යයෙන් කියන්නේ කුසලයට ඇති කම්මැලිකම කියලා. කුසලයට ඇති ප්‍රමාව. ඉතින් ඒක නිසා හුඟ දෙනෙක් ඒ කුසලය ප්‍රමා නැතුව සිද්ධ කිරීමට ඉදිරිපත් වෙනවා. ඒක බෞද්ධ සදාචාරයේ හැටියට. නමුත් අර සතිය වගේ චෛතසිකට සම්බන්ධ කරලා ඉගෙන ගන්නකොට අර වගේ කලියුතු කුසල් ප්‍රමාණ නැතුව ඉෂ්ට කරනවා වගේම නොකලියුතු අකුසල් ප්‍රමාණ නැතුව වෙන් කිරීම විරමණය වීම නොකර සිටීමත් මේ අප්‍රමාද පදයටම වැටිලා තියෙනවා. ඒක තමයි අපි පහුගිය ටිකෙත් නිතරම මේ ව්‍යායාමය ගැන වීඩියෝ කතා කරනකොටත් ඉස්සල්ල වෑයම යොදන්න ඕනේ අනුප්පන්නානම් පාපකානම් අකුසලානම් ධම්මාන න උප්පාදාය චන්දං ජනීති වායමති විරියං ආරබති චිත්තම් පග්ගන්නාති පදාති කියලා තාම නොඋපන් අකුසල් ධර්ම නොයිපද වීම පිණිස ගන්නා වෑයම තමයි වෑයමේ මුල. ඊගාවට දැනටමත් තියෙන අකුසල් දුරු කිරීමට ගන්න වෑයම තමයි දෙවෙනි වෑයම. තුන්වෙනියට තමයි සඳහන් වෙන්නේ නූපන් කුසල් නොයිපද වීම පිණිස ඇති වෑයම. හතරවෙනියට එසේ උපයා ගන්නා ලද කුසල් වඩා වර්ධනය කිරීමේ වෑයම. අන්න ඒ වගේම අප්‍රමාද පදේ කතා කරනකොටත් කල යුත්තේ කිරීමට පමා වෙන්න එපා නොකල යුත්තේ නොකිරීමට පමා වෙන්න එපා කියන මේ දෙකේ අපේ කනට ප්‍රිය අපි බොහොම රුචියෙන් ජනප්‍රිය වෙන්නේ කල යුත්තේ කිරීමට පමා නොවීම ගැන නමුත් ඇත්තටම රහස තියෙන්නේ නොකල යුතු නොපනත්කම් නැත්නම් දුෂ්චරිතයන්ගින් වෙන්වීමට අපි කොච්චර අප්‍රමාදද කියන පදේ. ඒ නිසා කෙනෙකුට මේ සති වඩනකොට සතිපට්ඨානේ වඩනකොට අප්‍රමාදේ වඩනකොට ගොඩාක් වෙලාවට විරමන වාරිත්‍ර වෙන්වීම රාශියක් මේ ක්‍රියාවත් කරන්න වෙනවා අප්‍රමාදී හඳුනා දීමෙන්. ඉතින් මේකට තමයි මේක තමයි දුෂ්කරම දේ. මේකට අපි දැනට දන්නවයි කියලා හිතාගෙන අපේ දැනුම දැනුම මේ හැම වෙලාවෙදීම යමක් කරවීමට පොළඹවන සුළුයි යමක් ඉපයීමට පොළඹවන සුළුයි. නමුත් අප්‍රමාදයේ පැත්තට යනකොට හැකිතාක් දුරට ඒ දැනුමින් අයින් වෙලා හිත ස්වභාවික මට්ටමට ගන්නවා. හිත ඇති හැටිය දකින්න යොමු කරවන්න වෙනවා. ඒ ඇති හැටිය දැකීමට යොමු කරනකොට බොහෝ විට තමන්ගේ දැනුම බාධා කරනවා. ඒකයි අපි එදා ප්‍රශ්නිකුත් නඟලා තිබුණා මේ භාවනාවට අභිධර්මයේ කොච්චරක් ඕනේද ත්‍රිපිටක දැනුම කොච්චරක් ඕනේද කියලා ප්‍රශ්න කරනවා. ඉතින් ඉස්සර මේ බුද්ධ ජයන්තිර කලින් වගේ ලංකාවේ පැවිතිලා තියෙන ඓතිහාසික මතිමතාන්තර වල බලනකොට ගිහියන්න භාවනා කරන්න බෑ මොකද ගිහියෝ අභිධර්මය දන්නේ නැහැ ගිහියෝ ත්‍රිපිටකය දන්නේ නැහැ ගිහියන්න විනේ නැහැ නිසා භාවනා කරන්න බෑ කියන අදහස නිසා භාවනා පසු බහලා තිබුණා. නමුත් අද වෙනකොට එහෙම දැනුම අත්‍යවශ්‍ය නැහැ. සමහර විටක ඒක අන්තවාදීව සඳහන් කරනවා දැනගෙන හිතුව භාවනා කරන්න බෑයි කියලා. ඒක සමහර විටක ඇත්ත. ඒ භාවනාව පිළිබඳව පොතපත දැනුම වැඩි වෙන්න වැඩි වෙන්න ප්‍රායෝගික දැනුම සමාන්තරව වැඩි වෙනවයි කියලා දෙයක් නැහැ. අඩු වෙන්න ඉඩ තියෙනවා. ඒ වෙනුව මොකද හේතුව මේ අප්‍රමාදයේ පුරුදු කරනකොට අපි අර කල යුත්ත කිරීමට වැඩිය නොකල යුත්ත නොකිරීම વિશે තමයි සැලකිලිමත් වෙන්න ඕනේ. ඒක නිසා අපි ගත්තොත් මේ පරියංක භාවනාවක සතිය මෙහෙවන වෙලාවක ඒ කෙනා ඉන්ද්‍රයන් හයක් සහිත කෙනෙක් ඇහෙන් රූප බලන්න පුළුවන් කනෙන් ශබ්ද අහන්න පුළුවන් නාසයෙන් ගඳ බලන්න පුළුවන් දිවෙන් රස බලන්න පුළුවන් කයින් ස්පර්ශ පහස ලබන්න පුළුවන් හිතෙන් හිතපිල් ලබන්න පුළුවන් අන්න ඒකෙදි මේ සතිය තහවුරු කරන වෙලාවට අප්‍රමාදයේ තහවුරු කරන වෙලාවට රූප ඇහැට නොගැනෙන නොදැවෙන නොඇවිලෙන තත්වයට ඇත්තක වසා ගැනීමක් කරන්න වෙනවා කනට ශබ්ද එනෙව්ව අඩු තැනකට යන්න වෙනවා. නාසය ගඳ බැලීමෙන් දිව රස බැලීමෙන් වෙන් කරලා කයත් සම්පූර්ණ සක්‍රීය ක්‍රියාවලින් අයින් කරගෙන හිත විතරක් අවදි කරලා කයට යොමු කිරීම කරනකොට අර මෙතෙක් ආයතන 6කින් වෙච්ච ගනුදෙනු එයින් පහක් අසාදැමීමක් සිදු කරන්න වෙනවා හරියට අවශ්‍ය තැනට සතිය මෙහෙවන්න. අවශ්‍ය තැනට අප්‍රමාදේ මෙහෙවන්න. ඉතින් මේක කොච්චර අමාරුද කියනවනම් අපිට ඒ සඳහා වණීකට රින්ගන්න වෙනවා, සිල් ගන්න වෙනවා, ගිහි ගෙදර තියෙන අඹදරුවන්ගේ වෙන් වෙන්න වෙනවා, වස්තුවෙන් වෙන් වෙන්න වෙනවා. ඒ කරුවත් මේ ඇස් දෙක වහගත්ත ගමන් කණ්ඩ සද්ද නැහැ වෙන තැනට ගිය ගමන් නාශයේ දිව වැඩ කටයුතු කරන්න නැති ගමන් විශාල හිතවිලි මුදා හැරීමක් වෙනවා. අන්න ඒව තියෙද්දී කයට හිත යොදාගෙන ඉන්නවා කිව්වහම ඒ පුද්ගලයාට සිද්ධ වෙනවා ඒ වර්තමාන මොහොතේ හිත පවත්නකොට අනිකුත් සියලුම ඉඳුරන් හා සම්බන්ධ අරමුණු සියල්ලම අමතක කරලා මේ කයේ ස්පර්ශයට පොට්ටබ්බයට හිත යොදන්න ඉතින් ඒකෙදී අර බොහෝ අකුසල් සිද්ධ වෙන්න පුළුවන් ద్వාර වසාදැවීම කියන එක විශාල කැපකිරීමක් විශාල පාවාදීමක් වෙනවා. ඒ නිසා ඒ රූප පේන්නේ නැති, ශබ්ද ඇහෙන්නේ නැති, ගන්ධ රස තැනකට යෑමම සමහරකට සබකෝල දනවන සුළුයි. එහෙම නැත්නම් මේ කෝල ගති පාරන පටන් අර ගන්නවා. අපමණට හයියෙන් හුස්ම ගන්න තරමට පවා බය ඇති කරන තරමට පවා යනවා. ඒ විදිහට මෙතෙක් කරන ගිය ක්‍රියාවලිය යම් යම් කොටස් කපා හැරීම බොහෝම අමාරු දෙයක්. එහෙම සාර්ථක වුණාට පස්සේ තමයි අපි අර කයට දැනෙන ස්පර්ශයක් ආස්වාස් ප්‍රසවාස වශයෙන් හෝ එහෙම නැත්නම් පිම්බීම හැකිලිම වශයෙන් හෝ සක්මන් කරනකොට මේ වම තියනවා දකුණ තියනවා වශයෙන් හෝ ඒ යොමු කරවීම සතිය වැඩිවීමට අපි ගන්න ප්‍රයත්න වෙනවා. අන්න ඒ වගේ වෙනකොට අර අරමුණු රාශියක හැසිරෙමින් තිබුණු හිත එකපාරටම එකම අංශයක් දිගේ එකම කාය පොට්ටබ්බ කාය පොට්ටබ්බ ස්පර්ශයක් දිගේ විතරක් යන්න ගියාම හිත නිකන් අර කැලේක නිෂිනින්දේ කකා ඇවිද ඇවිද හිටපු කුළුමී හරකෙක් ගෙනල්ලා ගම්මැද්දේ බැඳගත්තා වගේ විශාල අවුලකටපත් කරන්න පටන් ගන්නවා. එහෙම තියෙද්දි මේ ගත්ත අරමුණෙහිම හිත নিমগ্ন කරනවා හිත ගිල්ල වෙනවා කිඳා බහිනවා කියන එක බොහෝම අමාරු කාරණා. මොකද අර සබකෝල ගති නිසා හිත රූප හොයනවා, ශබ්ද හොයනවා, ගන්ධ රස හොයනවා. එහෙම නැත්නම් ඒ වෙනුවට හිතවිලි පහල කර ගන්නවා, නීවරණ පහල කර ගන්නවා. අර කෝල ගති නිසා. ඉතින් එතකොට අර හොඳයි සම්මත එහෙම නැත්නම් උපේක්ෂාවට බර මේ කයෙහිම නැත්නම් කාය ස්පර්ශයේම හිත පැවැත්වීමට ගන්න ක්‍රියාවලියේදී හිතේ එහි নিমগ্ন වීමට කියනවා අපිලාපන ලක්ෂණය කියලා. নিমগ্ন වෙන්නේ නැතුව පොළාපයින් ගතියට කියනවා පිලාපන ලක්ෂණය කියලා. හිතේ තියෙන්නේ අසත්‍යමත් හිතේ තියෙන්නේ එහෙම නැත්නම් නුපුහුණු හිතේ තියෙන්නේ භවනා නොකරපු හිතේ තියෙන්නේ අරමුණෙන් අරමුණට පැන පැන යන ගතිය. ඒ පැන පැන යන ගතිය තියේදී අපි අරමුණු જાති රූප ශබ්ද ගන්ධ රස වලින් අයින් කරලා ස්පර්ශයටම හිත තිබ්බ ගමන් හිතේ තියෙන අර පිස්සු ඇදිච්චි රිලෙවෙක් වාගේ පැන පැන යන ගතිය වෙනුවට එකම අරමුණක හිත පවත්තන්න ගන්න මේ নিমগ্ন වීමට ගන්න ප්‍රයත්නය යෝගාවචරය විසින් ස්වච්ඡන්දේම කළ යුත්තක් වෙන කෙනෙකුට කරන්න පුළුවන් එකක් නෙවෙයි. ඒක නිසා ඒ අටුවාචාරින් වහන්සේලා පෙන්ලා දීලා තියෙනවා භාවනා නොකරපු හිත පැන පැන යනවා මේ කොලාපයින්නවා මතුවිට පාවිනවා. ඒ වෙනුවට යෝගාවචරය සතියේ ලක්ෂණේ වශයෙන් දැනගන්නේ එහෙම පොළාපනින් නැතුව ගත්ත අරමුණ නීරස වුණත් වහා ලාභ සත්කාර ප්‍රයෝජන නැති වුණත් අරමුණේ කිනා බැසීම තමයි සතියේ ලක්ෂණ වශයෙන් පෙන්වන්නේ. ඒක ඒ පසු කාලීන අටුවා යුගයේදී පෙන්ලා දීලා තියෙන්නේ අපිලාපන ලක්ෂණ. පිලාපන ලක්ෂණ කියන්නේ පොළාපයින් ගතිය. ඊට විරුද්ධව අරමුණට මෙහෙවීම තමයි සතිය කියලා කියන්නේ. එතකොට අපිට කියන්න පුළුවන් එකම අරමුණේ මූණට මූණ දාලා තියාගෙන ඉන්න පුළුවන් ගතියක් තියෙනවනම් ඒක අප්‍රමාදේ කියලා අරමුණෙන් අරමුණට පැන පැන යන ගතිය ප්‍රමාදේ කියලා. ඉතින් මේ විදිහට අපි ටික ටික ටික ටික සම්මා වායාමයේ වෙන් කළ සම්මා සති චෛසිකේ අඳුර ගන්නකොට මේ විදිහට යම් වෙලාවක අරමුණ එනේන අරමුණේ සතිය පිහිටියා නම් ඒ සතිය පිහිටවුවට පස්සේ ඒ ආයාසයෙන් ඇති කරගත්ත සතිය අපිට කර දෙන කෘත්‍යය අපිට සපේන සේවය තමයි ඒ ගත්ත අරමුණ පිළිබඳව සම්මෝසාවක් නැහැ අන්දබන්ද ගතියක් නැහැ අවුල් වියුලක් නැහැ මම දැන් ඉන්නේ මෙන්න මේකේ නැත්නම් මම දැන් ඉන්නේ ආස්වාසේ නැත්නම් මම දැන් ඉන්නේ ප්‍රස්වාසයේ කියලා විෂද ගතියක් කැඳේ ගල බේරුවා වගේ පිරිසුදු ගතියක් පැහැදිලි ගතියක් හිතේ ඉන්න පටන් ගන්නවා ඉතින් සා භාවනා කරන කෙනා දන්නවා අපි සතිය පිහිටවපු මුල් වෙලාවේ ආනපානේ හෝ පිම්බීම හැකිලිමේ ගොඩක් වෙලා යනවා සතිය පිහිටවල හරියට ඒක දෙක වෙන් කළා හඳුරගෙන පිරිසිදු කරගන්න. මේ ආස්වාසියමයි ප්‍රස්වාසිය නෙවෙයි. මේ ප්‍රස්වාසය ආස්වාසය නෙවෙයි කියලා ඒ සම්මෝසාව අයින් කරලා අන්‍ය විහිිත ගති අයින් කරලා හරියට හිත ආස්වාසයට ආස්වාසයට මෙහෙවන්නත් ඒක ඒ බව කමඨහං සුද්ධ කරනට ප්‍රකාශ කරන්නත් ප්‍රස්වාසය වෙන් කළ දැනගන්නවා කියලා කියන එක ආදුනි ආරම්භ සතියේ ඉන්නේ නැහැ. ටික වේලාවක් අරමුණ අසුරු කරලා අරමුණ හුරු කරගන්නකොට තමයි ඒ අසම්මෝස රසයේ ඉන්න පටන් අරගන්නේ. ඒක ආවොත් සතිය ඇවිල්ලා හොඳට බලපදියම් වුණොත් යෝගාවචරයට මට මෙච්චර වෙලා දැන් මේ මූල කර්මස්ථාන හිත පාත් ගන්න පුළුවන් වෙයි. මගේ හිත දැන් සද්ද වලට දුවන එකක් නැහැ. වේදනාවලින් කරදර වෙන එකක් නැහැ. ඉජුලින් බාධා වෙන්නේ නැහැ කියලා කියාපාලා මූල කර්මස්ථානේ නතර කරගන්න පුළුවන්. මූණට මූණ දාලා ආශ්‍රත් ප්‍රසවාසය පාත් ගන්න පුළුවන්. අවු මූණට මූණ දාලා පිම්බීම හැකිලිම පාත් ගන්න පුළුවන්. හොඳට කියලා මට මෙතෙල්ල අර කියලා වටනකන් සතිය වම දකුණේ පාත් ගන්න පුළුවන් කියලා සම්මෝසාවක් නැතුව හොඳ දක්ෂ රියදුරෙක් මට මේ තව දුර සෑහෙන දුරට යනකම් මේ පාරේ මට අනතුරක් නැතුව මට යන්න පුළුවන් මොකද එයාගේ හැම හන්දියක්ම දන්නවා මේ වගතුක විස්තර දන්නා වගේ සම්මෝසාව නැති වෙන පටන් ගන්නවා. ඉතින් ඒ වගේම ඒ සතිය හොඳට මුල් බැහැගෙන එනකොට අපි එදිනෙදා වැඩ කටයුතු කරනකොටත් ඒ සතියෙන් ලැබෙන අතිරේක ලාභයක් වශයෙන් වැඩ කටයුතු රාශියක ඉදිලා ඉන්නකොට මේක තමයි මම ඉස්සලා කළ යුත්තේ. ඊගාට මම මේක කරනවා ඊගාට මේක කරනවා කියලා තමන් කළ යුතු වැඩ පිළිබඳව මුලාව නැති වෙනවා. ඒ වගේම තමන්ගේ දෙවැන්නට මේ වැඩේ පවරන්න ඕනේ. මේ තුන්වැන්නට මේ වැඩේ පවරන්න ඕනේ කියලා ශ්‍රම විභජනය කියලා තියෙන වැඩ කටයුතු බෙදා හදාගෙන කරන කතිය අන්න ඒකෙදී මේ අසම්මෝෂ භාවයේ ඉතාමත්ම වැදගත් වෙනවා වැඩේ පිළිබඳව සම්පූර්ණ චිත්‍රය දැකලා මේ වැඩේ මම කරනවා ඊගාට මේක කරනවා ඊගාට මේක කරනවා කියලා ඒකේ සැකස්මක් එනවා ඊට පස්සේ මේ වැඩේ මම වෙන කෙනෙකුට පවරනවා එයා මේකට කරනවා කියලා අන්නේ වැඩ බෙදීමේදී අසම්මෝෂ භාවය නැති වුනොත් කොච්චර කාලෙ තිබ්බත් කොච්චර වැඩි වැදගත් වුණත් ඒ ප්‍රමුඛතාවයේදීම අවුල් වෙන්න ඉඩ තියෙනවා ඒ නිසා ජපන කියනවා කියනවලු ලංකාවේ මිනිස්සුන්ගේ කන්තෝරුවේ ගත කරන වෙලාවෙන් වැඩි හරියක් ගත වෙන්නේ නැති වෙච්ච බඩු හොයන්න කියලා. වැඩ කරන්න නෙවෙයි. තිබ්බ තැන මතක නැහැ. ඒ නිසා මේ තිබ්බ ඒ කුඩ තව කොලයක් තිබ්බ ඊට පස්සේ හොයනවා හොයනවා හොයනවා හොයනවා උළු උළු වහලවල් ඇස්සේ කපුටෝ මේ රොටි කෑලි ගෙනල්ලා හංගනවා. එතනින් ගියාම මොන හරි කැට කෑමක් කම්චා හම්බ වෙනවා. ඊගාට බලනවා ඌට උළු කැටේ මතක නැහැ. ඉතින් අරකෙත් තිබිලා බලනවා මේකෙත් තිබිලා බලනවා කොල්ලතු හලුලත් හංගනවා. දිගට මුගේ වැඩේ බඩ බඩගිනිවිලාට ගිහිල්ලා හොයනකොට මතක නැහැ. ඒකට හේතුව අර සම්මෝසාව. ඉතින් ඒක නිසා හරියට අසම්මෝසතාවය ආවට පස්සේ එයාගේ කාලය පිළිබඳව සැලැස්ම වැඩවල ප්‍රමුඛතාවය පිළිබඳ සැලැස්ම එන මම කල යුත්තේ දේ සහ පැවරිය යුත්තේ පිළිබඳව හරි පිරිසුදුවක් එන්න පටන් ගන්නවා. ඒ පිරිසුදු ආවට පස්සේ Taman හිතන රටි විශාල රාජකාරී කොටසක් කරන්න පුළුවන්. අනිතික කරපු වැඩි යම් ප්‍රමාණයක ඉවරයි ඒකේ සතුටක් තියෙනවා. ආරකින් ඒකට පටලවිලක් නැහැ. ඒ වැඩ කොටස ඉවරයි ඊගා වැඩ කොටස. ඊගා විතරයි ඊගා වැඩ කොටස අන්නේ විදිහට වැඩවල මේ සතුටක් සමාදානයක් එන්න පටන් ගන්නවා. ඒකේ ඒකේ ගොඩක් කල් යනවා ඇත්තටම එදිනදා ජීවිතේට එන්න. නමුත් සතිය වඩන කෙනාට තේරෙන්න පටන් ගන්නවා උදාහරණයක් වශයෙන් අපි ආස්වාද ප්‍රසවාසය මුල් කරගෙන නැත්නම් ආනාපානෙ මුල් කරගෙන භාවනා කරන්න යනකොට ඉස්සෙල්ලාම අපි ලොකුවට බලාපොරොත්තු වෙනවා මේ සද්ද නැති වේදනාවක් නැති ඉතිවිලි නැති ආනාපානෙ පමණක්ම මුන්නම බාධාවක් කරන තමයි මට පවතින්න ඕනේ කියලා බාධා වුණොත් මට භාවනා කරන්න බෑ. භාවනා අසාර්ථකයි. පිට ඒ ඒ බාධාත් එක්ක රණ්ඩු කරනවා. නමුත් මේ අසම්මෝස භාවය සම්මෝසාව නැති අනිවිත නොයන එල්ලේ ආවට පස්සේ යම් ප්‍රමාණයක පිටිපස්සේ සද්ද තිබුණට මේ සද්දේ මට නෙවෙයිනේ කතා කරන්නේ. මට ඕන කරන්නේ ආනාපානෙ. ශබ්ද පිළිබඳ චෝදනා කරන වෙනුවට ශබ්ද තියේදී ආනාපානට හිත යොදන්න පුළුවන් ශක්තියක් අසම්මෝස භාවයේ කියන කාරණාව තේරුම් ගත්තේ කරණ තියෙනවා. එතකොට සමහරట్లాට තව පොඩ්ඩකින් මතුවෙන්න පුළුවන් වේදනාවක් පයේ වැඩෙමින් තියෙනවා. නමුත් Taman දන්නවා මේක තව ටිකකින් වැඩි වෙලා උත්සන්න වෙනවා. නමුත් දැනට දරන්න පුළුවන්. අන්නේ දරන වෙලාවේදී මේ ඉස්සරහට උත්සන්න වෙන්න පුළුවන් වේදනාව පිළිබඳ පශ්චාත්තාප වෙනවා වෙනුවට මට තියෙන්නේ මේ මේ වේදනාව මතුවෙනකන් ඉස්සරහින් තියාගත්ත ආස්වාද ප්‍රසවාසය බලන එකයි. එහෙ නැත්නම් හිතවිලි රාශිය එනවා. ඉතින් ඒ හිතවිලි රාගද, ద్వේෂද, මෝහද එහෙම නැත්නම් තේරුමක් නැතිවද කියලා ඒව ගැන කනගාටු වෙන වෙලාවේදී වෙනවා වෙනුවට මේ හිතවිලි පවතිද්දී මම කලින් කිව්වසගත්ත මූල කර්මස්ථානේ ඉන්න බැරිද? එහෙම නැත්නම් සෙනඟ පාරේ ගොඩක් ඉන්නවයි කියලා සෙනඟ ඔක්කොම නතර වෙනකම් මම ගහක් ඇතුළේ බලහන් ඉන්නේ ඒ සෙනඟින් දැද්දි මට මගේ ගමනේ යන්න බැරිද? කියලා ඒ සම්මෝසාව අයින් වෙච්ච හිත සියලු බාධක චෝදනාව මුඛයෙන් බාර ගන්නව වෙනුවට ඒ බාධකය සාධකයක් කරගෙන මේ වැඩේ එච්චරම වේගෙ නැතුණා සාමාන්‍ය වේගෙන් මට යන්න බැරිද කියලා අන්නේ සලකන ගතිය එnde ende ende හිතේ දැරීමේ ශක්තිය එහෙම නැත්නම් සංකීර්ණතා මැදත් වැඩක් දිගට කරගෙන යෑමේ ශක්තිය එන්න පටන් ගන්නවා. ඒක නිසා සාමාන්‍යයෙන් ආධුනිකයේ භවන මධ්‍යස්ථානට ආපුවාම ඇත්ත වශයෙන්ම යා නිස්සද්දතාවයක් බලාපොරොත්තු වෙනවා. ඒ වගේම මේ කයි වේදනා නැති සත්‍යක් බලාපොරොත්තු වෙනවා. ඒ වගේම අපේක්ෂාවක් තියෙනවා මගේ හිතේ බාධා හිතවිලි නැති වෙයි කියලා. ඉතින් ඒක ඇත්තටම නිකන් ඔව් ඔව් ඒකේම තමයි කියලා වගේ ආධුනිකයට හැකිතාක් එවැනි தත්ත්වයන් නැති කරලා දෙන්න බලාපොරොත්තු වෙනවා. නමුත් මේ අසම්මෝෂතාවයේ පුරුදු වුණාට පස්සේ තේරෙනවා එහෙම ලෝකයක් නැහැ. ලෝකේ හැමදාම හිතේ බාධා සහිතයි. මේ බාධා යම් ප්‍රමාණයකට තියෙද්දිත් ප්‍රමුඛතාවයක් දීලා මූල කර්මස්ථාන දිගේ යන්න පුළුවන් ශක්තිය යෝගාවචර තේරුම් අර ගන්නවා ටික කාලයක් ගියාට පස්සේ දක්ෂ වෙනකොට මේක තමන් පිළිබඳව තමන් ඇති කරගන්න විශ්වාසය හරහා මේක සිද්ධ වෙන්නේ එහෙම නැතුව බාධා නැති ලෝකයක් නැහැ. ඒ බුදුම ස්වාමීන් වහන්සේලා උගන්වනකොට ඒක කියන්නේ අපේ ගෙදරක උත්සවයක් එහෙම නැත්නම් සාදයක් පවත්වන වෙලාවක අපි ඔක්කොම නෑදෑයින්ට අමුත්තන්ට අපි ආරාධනා කරනවා. ඉතින් හැම කෙනාම අලුත් ඇඳුමක් ඇඳගෙන එළියට ඇවිල්ලා තෑග්ගක් ගෙනත් දීලා ගෙට එනවා. ඉතින් ඒ අමුත්තන් එන වෙලාවේ ගෙහිමියා අනිවාර්යයෙන්ම ඒ අමුත්තන් පිළිගන්න තැනක අපි සිංහලෙන් කියන කතා කරනවා කියලා ඉස්සරහා ඉන්නේ. නමුත් ඒ උත්සව පත්‍රිකාවෙම ලියලා තියෙනවා ප්‍රධාන අමුත්තා එන්නේ මේ වෙලාවට කියලා. ප්‍රධාන අමුත්ත තමයි මේසි විවෘත කරන්නේ. ඒ ප්‍රධාන අමුත්ත එනකොට කොච්චර ගෙදර අමුත්ත හිටියත් ගෙහිමියා තොරණ ගාවට යන්න ඕන. ගිහිල්ලා ප්‍රධාන මුත් එතනින් බාහිර අරගෙන පීත්තපටියක් කවලා යත් එක්ක කන ගහන ඇවිල්ලා ගෙදෙට්ට ඇවිල්ලා එයාට උණු වතුර ටිකක් අල්ලලා කෑම මේසෙ විවෘත කරවලා එයා යනකම්ම ඒ ප්‍රධාන මුත්තත් එක්ක හිටියයි කියලා අනික් අමුත්තු තරහ වෙන්නේ තරහ වෙන එක වැරදි. අනික අනිකට තරහ වෙන්න බෑ. මොකද ප්‍රධාන අමුත්ත තරහ කරගත්තොත් මුළු ජීවිතේම පාඩුයි. ඒ නිසා මේ වෙලාවේදී ප්‍රධාන අමුත්තට ප්‍රධාන තැන දෙන එක සභා මේ මේ විරෝධී වැඩක් නෙවෙයි. නමුත් අනිත් කට්ටියටත් මමයි එන්න කිව්වේ නිසා මම අනිත් කට්ටියට කතා කරන්න ඕන කියලා ප්‍රධාන උත්තර නොසලකා හිටියොත් එතනම භයානක පටලවිල්ලක් වෙනවා. ආන්නේ වගේ මූල කර්මස්ථානයේ කියලා කියන ප්‍රධානමුත්ත නම් එතකොට ගොඩාක් ගෙදර අමුත්තු හිටියයි කියලා තමයි ප්‍රමුඛතාවය දෙන්න ඕනේ දන්නේ නැත්නම් එතකොට කරන්න තියෙන්නේ වෙන්නේ මොකද්ද? ඒ උත්සවයෙන් හානි වෙනවා. සංවිධානයක් නෙවෙයි. අන්න ඒ වගේ අසම්මෝසතාවය ඉnde ඉnde ඉnde යෝගාවචරයේ චෝදනා මුඛය අඩු වෙන පටන් ගන්නවා. ඒ වගේම බලාපොරොත්තු වෙන ප්‍රශස්තත්ව උපරිමයෙන් බලාපොරොත්තු වෙන්නේ ලද ප්‍රමාණයකින් මේ සත්‍ය දිගට පවත්වාගෙන යාමටයි කරන්න තියෙන්නේ. වරින් වර හිතවිලි බහුල වෙනවා. වරින් වර වේදනා බහුල වෙනවා. වරින් වර සද්දවලට කැඩෙනවා. නමුත් ඒව අයින් වෙච්ච ගමන්ම ආයශරයක් ආධුනිකෙක් වගේ අර නතර කරපතන ඉලම මූල කර්මස්ථානේ වඩනවා නම් එයාට ඒ අසම්මෝෂ භාවයේ සම්මෝෂාව නැතිකම අන්‍යවිත නොවන ගතිය එන්නේ එන්නේ එන්නේ පුරුදු වෙන පටන් ගන්නවා. මේක හරිය වැදගත් ඇත්තට මේ අසම්මෝෂ භාවයේ ඉගෙන ගන්න දරුවෙකුට විභාගයකට මුහුණ දෙන වෙලාවක සම්මුඛ පරීක්ෂණයකට මුහුණ දෙන වෙලාවේදී නිර්වෘල් මනසකින් උත්තර දෙනවා නම් එයාගේ තියෙන දැනුම හොඳටම ඇති. නමුත් ප්‍රශ්න මතේ දකින්නකොට බය වෙන්න පටන් ගත්තොත් ඉන්ටර්විව් එකට යනවායි කියලා උගුරකට වේලෙන් පටන් අරගත්තොත් දන්න දැනුම එළියට එන්නේ නැහැ. ඒක නිසා හුඟක් වෙලාවට දෙන්නේ අපිට දැනුම නැතිකම නිසා නෙවෙයි ඒ ඉදිරිපත් කිරීමේ ක්‍රමවේදය දන්නේ නැති නිසා හිත සම්මෝසහටපත් වෙනවා. අවුලකටපත් වෙනවා. අවුලකටපත් වුණාට පස්සේ Taman කියන්න ඕන දෙයක් කියෙවෙන්නේ නැහැ. ඒ නිසා මේක මේ සම්මෝස භාවය කියන එක සම්මුඛ ප්‍රශ්නෙදි ඉගෙන ගන්න බෑ. විභාගෙදි ඉගෙන ගන්න බෑ. ඊට ඉස්සෙල්ලා මේක උහුරු කරලා තියාගන්න. උහුරු කරලා තිබ්බොත් මේ නිවනට විතරක්ම නෙවෙයි මේ සතිපට්ඨානෙ උදව් කරන්නේ එදිනදා ජීවිතේ සාමාන්‍ය සමාජික තත්ත්වවලදී පවා යෝගාවචරයට උදව් කරනවා. ඒක නිසා මේ අසම්මෝස භාවයේ හරියට තේරුම් ගත්තොත් මම හිතනවා අධ්‍යාපනඥයෝ අනිවාර්යයෙන් මේක විශයක් කළ පන්තිවලට උගන්වනවා. අනිවාර්යයෙන් මේක එන්න ඕන දෙයක් මේ සිලබස් එකට. නමුත් මේ මේ ශිල්පිත එක හදන්නේ මාරපක්ෂකයන් විසින්ද එහෙම නැත්නම් සාසන බාරදාරකාරී යත්තන්ද කියන එක බලනවා බැලුවොත් මම දන්නවා මේ කපේ කවදාකවත් මේක සිලබසකට ඉන්නේ නැහැ. ඒක 100 200ක් කිය හැකියි. මොකද එතකොට මේ ඇති හැටි පේන එක අධ්‍යාපනඥයෝ කැමති නැහැ. අධ්‍යාපනඥයෝ කැමති වෙන එකක් නැහැ. ඇති හැටි දකින්නවා. නමුත් බටහිර රටවල් වල දැනටමත් ප්‍රශ්නයක් මතු කරලා තියෙනවා. අපිට අවශ්‍ය නම් මේ පටන් ගන්න කාලේ ඉඳලම පන්තියේ විෂය ධාරාවට සතිය ඇතිකරනද සතිය හඳුල්ලා දෙන්න විශාල ප්‍රශ්නයක් ඒගොල්ලන්ට තියෙන්නේ උගන්වන්න කෙනෙක් නැහැ. සත්‍යමත් ඇත්තෝ අඩුයි ගුරුවරු අතර. ඒක කියලා දෙන්න කෙනෙක් නැහැ. ඒක නිසා මේ ළඟදී දැක්ක මම බුදුසන්න පත්‍රයේ දැනටවත් ජර්මනියේ විශ්වවිද්‍යාලයක් විවෘත කරලා තියෙනවා අනාගතයේදී විෂයක් වශයෙන් මේ සතිය පන්ති වල සිලබස් එකට දාන්න යනවනම් ඒකට අවශ්‍ය වුණු කරන්න එහෙම නැත්නම් ටියුටර්ස්ලා පුරුදු කරන්න. ඒ මෙල්බන් වලත් ඒ මේ මේ ඇවිල්ලා කතා කරලා කියලා තිනවා අධ්‍යාපනඥයන් විසින් ඔයගොල්ලන්ගේ මේක හරි හොඳ එකක් සතිය අපි ඉස්කෝලේකට මේක විභාග මේ විෂයක් විසින් දැම්මොත් ඇතිවෙන්න ගුරුවරු ඉන්නවද කියලා. අපිට දෙන්න ගුරුවරු නැහැ. ලංකාවේ හොඳක් වෙලා තියෙන එක විෂයක් වශයෙන් දාන්නෙම නැහැ. එතකොට කිසි ප්‍රශ්නයක් නැහැ. ওই විදිහට යන්න අරපුවාම කිසි ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. ඉතින් ඒක ඊට පස්සේ සිද්ධ වෙනවා මේ වගේ මධ්‍යස්ථානයකදී අපිට පුළුවන් තරම් කියලා දෙන්න ඉස්කෝලේ විෂයක් වශයෙන් නෙවෙයි විවිධ තාරාතිරම් අය ආවට පස්සේ මේ අපේ තියෙන මේ චෛතසිකයන් අතර තියෙන අභ්‍යන්තර ගැටුම වෙනුවට සියලු චෛතසිකයන් එක දිහාට යොමු කරගන්න පුළුවන් නම් මේක බුදු බලයක් තියෙනවා මේකට. බුදුමාකාර ශක්තියක් මේ මනුස්ස මොලේ තියෙනවා. මේ සම්මෝසාව කියලා කියන්නේ ඇතුළත ගැටුම. චෛතසික සියල්ලම එකිනෙක අතර රණ්ඩු. නිකන් උදාහරණයක් වශයෙන් කියනවා මේ ශිවදෙයියන්ගේ දිවමාලිගාවේ ගෑරේජ් එකේ හැමදම රණ්ඩුයි. ඒ මොකද ශිවදෙයියෝ හරකෙක් අරගෙන ගිහලා ගෑරේජ් කරනවා. කතරගම දෙවියෝ මොනරෙක් ගිහිලා ගෑරේජ් කරනවා. නායකුත් ඉන්නවා. ඉතින් ඝනදේව කියලා මීයක් පාක් කරනවා. ඉතින් ඇතුලේ එන කතා. ඒපත් මේ මේ කවුද කාලියම්මට කොටියෙක් ඉන්නේ. ඉතින් හැමදාම ගෑරේජ් එකේ කතා. ওই වගේ එකක් තමයි අපේ ඇතුලේ තියෙන්නේ. හැම කෙනාම පාවිච්චි කරන වාහනේ අනිත් එකට වැඩි විරුද්ධයි. ඒ නිසා දේව සභාවක් කතා කරාට ගැරේජ් එකේ හැමදාම අවුල. මේ සතියෙන් කරන්නේ වෙන මොනවත් නෙවෙයි. අපිට මේ දුක එන්නේ බාහිර අවුලක් නිසා නෙවෙයි. ඇතුළතම තියෙන අවුල. අපි සාමාන්‍යයෙන් ඔය අටුවා යුගයේ වගේ වෙනකොට සඳහන් කරලා තියෙනවා චෛතසික 52ක් අහුරලා සඳහන් කරලා තියෙනවා චෛතසික 52ක් තියෙන සමහරක් සෝබන චෛතසික සමහරක් ඒ අසෝබන චෛතසික ඉතින් මේ චෛතසික දෙකම එකම ගෑරේජ් එකේ තමයි පාක් කරලා තියෙන්නේ. ඉතින් හැමදාම ගැටුම්. ඉතින් මේ නිසා අසහන, මේ නිසා මානසික ආතති පල කරනවා. සතිය විතරක් පෙන්ලා දෙනවා. එහෙම නැත්නම් මේ සති කණ්ණාඩියෙන් නැත්නම් සතිය කියන ටෙලිවිෂන් කැමරාවකින් මේ අපි දුක් විඳින්නේ මොනම හේතුවක් නිසාවත් බාහිර ප්‍රශ්නයක් නිසා නෙවෙයි. බාහිර ප්‍රශ්න වලින් අපිට කිචි කැවීම කරනවා, ඇවිසිලි කරනවා. නමුත් ඇතුළත තියෙන ප්‍රශ්නේ. මේක දැකපගත්ත දවසේ සෑහෙන පෞරුෂත්වයක් ඕනේ මේ විඳවන්නේ මගේ මොඩකම නිසායි කියලා දැනගන්න. අපි හුඟක් වෙලාට කැමති මම විඳවන්නේ ආණ්ඩුව හොඳ නැති නිසා මට මේ ප්‍රශ්න වෙලා තියෙන වැස්ස නිසා මට මේ ප්‍රශ්න වල තියෙන අල්ලපු ගෙත කට්ටිය ඕනියම් කරන හින්දා එහෙම නැත්නම් මොකක් හරි ප්‍රශ්නයක් කියලා අපි හරි කැමති බාහිරට දාන්න. ඕකේ අවසාන ප්‍රතිඵලය තමයි ඔය ਸਰබලධාරි දෙවි කෙනෙක්ම වවාගත්ත එක. විසඳන්න බැත්නම් කියන මේක දෙයයන් ආංශගේ මනාප කියලා ඉතින් මොනෝ කරන්නේ? දෙවියෝ බොහොම උසස් කෙනෙක්. මනුස්ස ලෝකේ නෑ, දිවි ලෝකේ ඉන්නේ. කතා කරගන්න විදියකුත් නෑ. පෙරක දෝරුවෙක් මාර්ගෙන් තමයි කතා කරන්න තියෙන්නේ. ඒ ඉතින් අපිට කරන්න දෙයක් නෑ කියලා නිකන් ඉන්නවා. සරුවචනාංශේ පැහැදිලිවම කතා කරලා කියනවා ඔබ හිත ඇතුලේ දිනක පොඩ්ඩක් බලපන් ඔබ සම්පූර්ණ මේ නයි පොළොන් හටනක් වගේ ඇතුලේ තියෙන. දිව දෙයියන්ගේ පාක් කැරේජ් එක වගේ. ඇතුලේ රණ්ඩුව තියෙන. ඕක දිහා දැකපු දවසේ කිසිම කෙනෙකුට කවදාකවත් සතුට වෙන දෙයක් නැහැ. නමුත් ඒක බලලා ඒක දැක්කට පස්සේ වුණත් මේක මේ තාලෙන් පිළිගන්න පුළුවන් කමක් කිසි කෙනෙකුට ඇත්තේ නැහැ. මොකද අපි පුරුදු කරලා තියෙන්නේ මේ ස්වභාවික වර්ණය හරහා පරිණාමයේදී බාහිරින් එන තර්ජන වලට ප්‍රතික්‍රියා කිරීමේ නපුරු ගතිය හරහා. ඒස අපි ඥානගතව අපේ RNA DNA වල පවා හැම සෛලයක් පාසාම තියෙන්නේ පරිසරයේ වෙනස්කම් අනුව ප්‍රතික්‍රියා කිරීම අනුව ගිහිලා තියෙනවා. ඒ නිසා අපි බාහිරය ගැන කන් දලව කන් දල්වාගෙන ඇස් වායාගෙන බලාගෙන ඉන්නේ මේ සියල්ල සිදු වෙන්නේ පිටින් කියලා. නමුත් අසම්මෝසතාවයේ ආපු දවසේ තේරෙන පටන් අර ගන්නවා පිටිමුත් විෂම තත්ත්ව නැතුව නෙවෙයි. නමුත් මේ පිටින් එන විෂම තත්ත්ව වලට ප්‍රතික්‍රියා කිරීම හරහා මේක ඇතුලේ නිතරම තියෙන අසම්මෝසතාවය. ඒ අසම් අසම් සම්මෝසතාවයක් අන්නේ සම්මෝසතාවේ දිහා බැලීමම අසම්මෝසතාවයක්. සම්මෝසතාවේ දිහා සම්මෝසතාවයෙන් බැලීමම අසම්මෝසතාවයක්. ඒකට විශාල පෞරුෂත්වයක් ඕනේ. Taman තනිකරම උසාවියට නංගවල හරස් ප්‍රශ්න අහලා ඒ Tamanගේ තියෙන අවිද්‍යාව හෝ තමන්ගේ තියෙන මෝහය හෝ හෙලි කරගන්න හම්බ වෙනවා කියන එක විශාල රෝග නිర్ణයක්. විශාල විශේෂඥ වෛද්‍යවරයෙක් ඇවිල්ලා අපේ තියෙන භයානක ඇතුම් බහව රෝගයක් නිදන්ගත රෝගයක් අල්ලලා දෙනවා. ඉතින් සරුවචන් වහන්සේ භව සතහට වන භව දුකට වේදානන් කියලා මේ භව රෝගයට භව රෝගය කියලා කියන්නේ ජාති ජරා ව්‍යාධි මරණ කියන රෝග හතරට මේ දෙන්න නමක් ඒකට බේත දෙන්නේ සරුවචන් සඳහන් කරලා තියෙනවා මේ සම්මෝසාව Tamange සම්මෝසාව දැකගන්න තමන් කැමති නැහැ. අන්න එවැනි ඒ සංකර සංකීර්ණ தත්වයක් යටතේදී මේ සති චෛතසිකයේ පමණක් මේ පිළිඹු කරන ගතිය තියෙනවා. සති චෛතසිකයේ පමණක් මේ පිළිඹු කරන ගතිය තියෙනවා. අනික හැම එකම හැම චෛතසිකෙම චපලයි. අනික හැම චෛතසිකෙම මේ සක්කාය දිට්ඨියට බරයි. මාන්නයට බරයි. තෘෂ්ණාවට බරයි. සතිය විතරක් යුක්තිය පසිඳලන්න පුළුවන් ශක්තියක් සහිත දෙකක්. නමුත් අවාසනාවට වගේ අපි සතියට දෙන්නේ නැහැ මේ නායකත්වයේ. අපි දෙන්නෙම සද්ධාවට. අපි දෙන්නෙම වීර්යයට. අපි දෙන්නෙම සමාධියට. අපි දෙන්නෙම ප්‍රඥාවට. ඒ ඔක්කොම පක්ෂ පක්ෂග්‍රාහී චපල ධර්මතා. සතිය විතරයි හරි මැද ඉඳගෙන මේ දේවල් දිහා සමබරව බලන්න පුළුවන් චෛතසිකය ඒක පෙන්වන්නේ අති ඇඟිලි පහ වගේ. අපේ අති ඇඟිලි පහ දික් කරපුවාම ශ්‍රද්ධාව කියන්නේ සුලඟිල්ල නම් ප්‍රඥාව කියලා කියන්නේ මාපට ඇඟිල්ල නම් ඒ දෙක සම්පූර්ණ වක්‍රව චපලව දෙපැත්තට වීදෙනවා. ඊට පස්සේ දබර ඇඟිල්ල කියන්නේ වීර්ය නම් වෙදගිල්ල කියලා කියන්නේ සමාධිය නම් ඒ දෙකත් දෙපැත්තට විහිදලා තියෙනවා. මැද තියෙන මැදගිල්ල විතරක් ප්‍රබලව මැදව අනන්තය දක්වා විහිදෙනවා. ඒකට විතරයි අනිත් හතර දෙනාගේ ක්‍රියාකාරකම් බලන්න පුළුවන්. ඒ නිසා සතිචෛතසිකයේ මැද තියෙන මහ මේ මැදැඟිල්ල වාගේ නමුත් සාමාන්‍ය ආධ්‍යාත්මික ජීවිතය හෝ වේවා ආගමික ජීවිතය හෝ වේවා ඊ타ත්ම කලාතුරකින් තමයි කෙනෙක් මේ සතිය ප්‍රධාන කරගෙන ජීවිතේ ගොඩ ගන්න හදාන්නේ ඕන තරම් අපිට දැක් ගන්න පුළුවන් ඕනේ ආගමක ශ්‍රද්ධාව ප්‍රධාන කරන්න යන්නේ වීරිය ප්‍රධාන කරන්නේ නැත්තෝ. සමාධියට කෑදර ඇත්තෝ. ප්‍රඥාවට කෑදර ඇත්තෝ. නමුත් සතිය ඉස්සර කරන්නේ නැති ගතිය නිසා ඒ වගේම සතිය ඊටාම සුකුමාර ඊටාමත්ම ලැජ්ජශීලී තමා විසින් ඉදිරියට පැනලා වැඩ කරන්නේ නැති චෛසිකයක් නිසා ආරාධනා කරලා සතියට මුල් තැන දෙනකම් සතිය කවදාකවත් සද්ධා වගේ අපේ සාමාන්‍ය වශයෙන් කියන පැනලා දෙන්න යන්නේ වීර්ය වගේ පැනලා දෙන්න යන්නේ නැහැ. සමාධිය වගේ පැනලා දෙන්න යන්නේ නැහැ. ප්‍රඥාව වගේ පැනලා දෙන්න යන්නේ නැහැ. ඒ නිසා අපි ආර්දනා කරන්න වෙනවා සතියේට මේ මේ හතර පහ දෙනාගේ හැකියාවල් නැතුව නෙවෙයි. නමුත් මේ එක්කෙනෙක්වත් විශ්වාස නැහැ. සද්ධාවේ තියෙනවා ඒ චපල ගතිය සද්ධාවෙන් බාර ගන්න දේ තුල සත්‍ය තියෙන්න පුළුවන්. ශ්‍රද්ධාවට අහු වෙන්නේ නැති දේ තුල සත්‍ය ශ්‍රද්ධාවට කිය මාර්ගයන් තුල සත්‍ය සත්‍ය නැති වෙන්න පුළුවන්. ශ්‍රද්ධාවට අතෑරෙන දේ තුල සත්‍ය තියෙන්න පුළුවන්. ඒ නිසා ශ්‍රද්ධාවේ තියෙන අඩුපාඩු. අනිත් වගේ අඩුපාඩුකම් තියෙදි මේ සතිය විතරයි. එහෙම අඩුපාඩුවක් නැතුව ඉතත් දෙන්නේ ඒක අර ඔය බෞද්ධ ග්‍රන්ථ ප්‍රකාශන සමිතිය අපේ ඥානපෝනික ස්වාමින් වහන්සේ ඉතාමත් ලස්සනට මේ සති චෛතසිකයේ අනිත් චෛතසිකයන්ගෙන් අහුලලා පෙන්වලා දීලා තියෙනවා. මේ වගේ අභ්‍යන්තරයට නැමිච්ච ಗುಣ අභ්‍යන්තරට දිලිසෙන ಗುಣ රාශියක් සහිත මේ සතිචෛතසිකයට මූලිකත්වයේ දෙන්න බුදු කෙනෙක්ම ලෝකේ පහළ වෙන්න ඕනේ. වෙන කිසිම මොනම වීරයෙකුටවත් මොනම ඥානයක ඇති කෙනෙකුටවත් මේ සතිය තමයි මේ හොරාගෑම්මයි පේන අහන්න වගේ පටලවාගත්ත මේ ධර්මතාවයේ ගොඩ ගන්න පුළුවන් එක කියලා තේරුම් ගන්න නැහැ. ඒ නිසා ਸਰවචනංශේ අපමාදේන භික්කවේ සම්පාදේත කියාගෙන තමයි ඒ ਸਰවචනංශගේ සතුත්ති කෘත්‍ය සමාප්ත කෙරුවේ. අප්‍රමාදීව බලන්න සතියෙන් බලන්න සතියෙන් බලනකොට Tamanටම ඒ සම්මෝසාව වැටෙහි එතකොට අසම්මෝසතාවය එනවා එතකොට ඒ සම්මෝසාව නැති කරගෙන අසම්මෝසතාවේ එනකොට Tamanට වැටෙන්නේ කොහොමද Tamanට අවශ්‍ය අරමුණට හිත එල්ල වෙන්න පටන් ගන්නවා ඒ කියන්නේ සද්දක් තියේදී වේදනක් තියේදී හිතවිලිත් තියේදී ඒ වගේ තද බල බාධාවක් නැත්නම් මම මෙහෙවි යුත්තේ මම ප්‍රමුඛ ස්ථානයේ දී යුත්තේ මූල කර්මස්ථානයේ තමයි කියලා ආනපානි ගත්ත කෙනාට අරවද මේකද බලන්න ඕනේ මොකද්ද මෙනෙහි කරන්න ඕනේ කියලා සම්මෝසාවක් නැතුව වේදිකාවේ කොනක හිටියා සතිය මේ ආනපානේ ඒක රජ කරවන්න දාන්න. වේදිකාවේ ප්‍රධාන නළුව සමහරලාට මේ ආනපානේ නෙවෙයි සද්දයක් වෙන්න පුළුවන් වේදනාවක් වෙන්න පුළුවන් හිතවිල්ලක් වෙන්න පුළුවන් නමුත් හිතවිලි සද්ද වේදනාවක් බලන්නේ කොනක හරි ආනපන කියනවාද කියලා. ආන ඒකට මුණ දානකොට විෂයාභිමුඛ භව පච්චපට්ඨාන කියලා Tamanට තේරෙනවා යම් තැනක මූල කර්මස්ථාන සම්බන්ධයේ පවතිනවා නම් ඒතාක් හිත අරසයි කිය. මූල කර්මස්ථානයේ තියෙද්දි වෙන දෙයකට හිත ගිය ගමන් ඒ ආරක්ෂාව නැති වෙනවා. හිත නන්නත්තර වෙනවා. ලීන භාවයටපත් වෙනවා. හිත සැඟවි ගන්න පටන් ගන්නවා. විශේෂයෙන්ම භාවනාව ඒක නිසා යෝගාවචරය හැම වෙලාවෙදීම ඒ තමන් givishagatත මූල කර්මස්තනත් එක්ක හැකිතාක් සම්බන්ධතාවය පවත්වන්න යන්න පටන් ගත්තොත් ඒක ਸਰුවචනංශේ දේශනා කරලා තියෙනවා ආරක්ෂාවකය. අපේ ජීවිතේ තියෙන මේ සංසා මේ භවයෙන් ඊගාව භවය පවා දක්වන ආරක්ෂාවක් තියෙනවා. එළඹ සිටි දේට මූණ දීගෙන ඉන්නකොට ආරක්ක පච්චපට්ඨානා කියලා. ඉතින් ඒකේ බුරුම ස්වාමීන් වහන්සේලා කියනකොට කියන්නේ ධම්මෝ හවේ රක්ඛති ධම්මචාරී කියන මේ බුදුහාමුදුරන්ගේ මේ ප්‍රකාශනයේදී තමන් සති ධර්මයේ රකිනවා නම් සති ධර්මයේ විසින් තමන්ගේ සියලුම අවශ්‍යතාවයන් සපුරලා දෙනවා. සති ධර්මයේ විසින් ඔක්කොම ආරක්ෂාව සලසලා දෙනවා. එහෙම නැත්නම් ජීවිතේට තේමාවක් දෙනවා, ප්‍රමුඛතාවය තෝරලා දෙනවා, පවෙන් බලක් කරනවා, හොඳ කල්යාණ මිත්‍රව මතු කරලා දෙනවා. හොඳ ධර්ම පද්ධතියකට සම්බන්ධ වෙනවා. ඒක නිසා අපි දැන් පුරුදු වෙලා තියෙන්නේ ආරක්ෂක පිරිත් කියන්නේ. අපි දැන් පුරුදු වෙලා තියෙන ආරක්ෂක නූල් බඳින්න. එහෙම නැත්නම් දේව ආරක්ෂාව එහෙම නැත්නම් එක එක ආරක්ෂාවල් බලාපොරොත්තු වෙන්න ඒ ඒ මොකද Taman සති ආරක්ෂාව තාම වරණගාගෙන නැති නිසා සති ආරක්ෂාව එන්න පටන් ගත්තොත් තේරුම් ගන්න පටන් අරගත්තොත් ඕනම යක්ෂයෙකුට අභියෝග කරන්න පුළුවන්. ඕනම ප්‍රේතයෙකුට අභියෝග කරන්න පුළුවන්. ඕනම හෝනියමකට අභියෝග කරන්න පුළුවන්. ඕනම නක්ෂත්‍රයකට අභියෝග කරන්න පුළුවන්. ඕනම গুপ্ত ධර්මයකට අභියෝග කරන්න පුළුවන්. මං කියන්නේ මේක අරගෙන අපි මේ හටනට යනවා යුද ප්‍රකාශ කරනවා කියලා. ඒ වගේ තියෙන චපලකමත් ඒ වගේ තියෙන සංසාර ගතික භාවයත් සත්‍ය ආරක්ෂාව දුන්නාට පස්සේ ඒක නිවන දක්වාම ගෙනියන බවක්. එහෙම නැත්නම් මේ භවයේ ඉක්මවන තරමට ගෙනියන්න පුළුවන් බව තේරුණාට පස්සේ තීරණ පටන් අර ගන්නවා මේක පැලඳ ගත්තොත් මේ සති කියන ඒ ඒ ආරක්ෂාක ආරක්ෂා පැලඳ ගත්තොත් ඒ ඒ පුද්ගලයා වළක්වන්න පුළුවන් මොනම ධර්මයක්වත් ලෝකේ නැහැ. නමුත් ඒ තරමට මේක ඇදහිල්ල එන්න ගොඩාක් කලන. ඒ කියන්නේ සාමාන්‍ය සතිය හතර සතිපට්ඨාන සති ඉන්ද්‍රිය සති බලය මට්ටමට එනකම්ම අපි ජීවිතේ ඉපිය යුතු ආරක්ෂා කළ යුතු එකම දේ සතිය කියලා හිතන්නේ. එතකම්ම අපි හිතන නෑ සල්ලි ටිකක් කරන් බැංකුවේ දාගත්තොත් පොලිය හම්බ වෙනවා නම් අරසාවක් කී. එතෙන් ප්‍රෞද්ගලික හමුදාවක් ඉන්නවනම් තමයි අරසක හමුදාවක් එහෙනම් ශක්තිය ලැබෙයි. එහෙම නැත්නම් මොසැඩ් හමුදා මේ ආරක්ෂකම ආරක්ෂකයට බාර දුන්නොත් හරියයි. নানা ආකාර අපි ආරක්ෂාවල හොයනවා. ඒ සෑම දෙයකම ওই කෙලස් ගතිය තියෙනවා. සත්‍ය ආරක්ෂාව තේරුම් ගත්ත දවසේ විතරක් ඒ මනුෂ්‍යර තේරෙන පටන් අර ගන්නවා අපිට තියෙන මුළු ජීවිතේම ලදලද අවස්ථාවේ මේ සතිය අරසා ගන්න එක. ඒතකොට සතිය විශ්ින් තමයි අරසා ගන්න. ඉතින් ඒකදී අර සේදක සූත්‍රයේදී ඒ සූත්‍රයක් හදලා මවලා සර්වචන්සෙ පෙන්නනවා. ඒ දවසක් සර්වචන්සෙ පින්න පාත වඩනකොට ගෝලයා ගුරුනාශය දෙන්න මේ සර්කස් එකක් පෙන්වන්නට ලෑස්ති වෙනවා. ඒ ගුරුනාංශ කියනවා මම්මගේ උරගහ උඩ උණ ගහක් සමබර කරනවා. ඒක ගෝලයට කියනවා මේ උණ ගහ උඩට ගිහිල්ලා ඒක උඩ තමයි සමබරව ඉඳගෙන මේ මිනිස්සුන්ට මේ සමබර භාවය පෙන්නලා අපි කීයක් හරි හම්බ කරගන්න කියලා. උණ ගහ උඩ බැලන්ස් කරලා. ඒක ලෙවල කියනවා ඒක නිසා උඹ උඩට නැගපන් හැබැයි උඹ මගේ සමබර භාවයේ කඩන්න නැති වෙන විදිහට ගෝලයට කියනවා ගුරුනාංශේ මගේ සම්බර භාවය කඩන්න නැති විදිහට උඩට ගිහිල්ලා මාව අරස්සා කරපන් කියලා. එතකොට මට පුළුවන් ඔබ ආරක්ෂා කරන්න කියලා. එතකොට ගෝලයා කියනවා සර් ඒකනම් හරියටම මට ෂුවර් නෑ සර් සර්ගේ ආරක්ෂාව බලාගන්න මම මගේ ආරක්ෂාව බලාගන්නම් කියලා ගෝලයා කියනවා. බුද්ධජනනාචේ ඉතින් පින්පාත යන ගමන් පස්සේ ගිහිල්ලා ජේතවනාරාමේදී අහනවා කියනවා සංඝයාට මහන්නේ මේ ඡේදකයි ඡේදකේ ගෝලයයි දෙන්න භාවනා මේ සර්කස් පෙන්වන්න යනකොට ඡේදක තමන්ගේ ගෝලයට කියනවා උඹ මගේ ආරක්ෂාව බලපන් මං උඹේ ආරක්ෂාව බලන්නම්. ඒතර ගෝලයා කියනවා නෑ ගුරුනාංශ ගුරුනාංශික අරසව බලා ගන්න මම මගේ අරසව බලා ගන්න ඒක තමයි හරියන ක්‍රමය කියලා මේ දෙකෙන් කෝකද හරි කියලා සරුවචනසි කියන තමන් තමන්ගේ අරසව බලා ගැනීම තමයි එකම දේ මේ ලෝකේ ඉන්න කිසිම කෙනෙකුට තව කිසි කෙනෙකුට අරසව කරන්න පුළුවන් ශක්තියක් නැත්තේ නේ මොකද හැම කෙනෙක්ම අනාරක්ෂිතයි කළ හැකි එකම දේ තමයි තමන්ගේ ආරක්ෂාව තමන් බලා ගන්න ඊට පස්සේ සරුවචනසේ සඳහන් කරනවා සරුවිතතා ඥානී මහණි යම් කිසි කෙනෙක් Tamanගේ ආරක්ෂාව සලසනවා නම් ඒ මනුස්සයා අනිවාර්යයෙන්ම සමාජීය ගුණ ධර්ම ආරක්ෂා කරනවා. යම් කිසි කෙනෙක් සමාජීය ගුණ ධර්ම ආරක්ෂා කරනවා නම් එයා ඒක විසින් Tamanගේ සතිය අනිවාර්යයෙන්ම ආරක්ෂා කරනවා. මේ නිසයි සීලයක් සහ සතිය අතර පුදුමාකාර සම්බන්ධයක් තියෙනවා. සතිමන්ත කෙනෙකුට විතරයි සීලයක් සදාචාරාත්මක වගකීමක් අමංකෝ කරන්න පුළුවන්. අනික හැම කෙනාම මේ සීලය බාහිර උපේට එච්චර ගැඹුරකින් නෙවෙයි කරන්නේ. එතකොට සීලබ්බද පරාමාස වෙන්න ඉඩ තියෙනවා. ඒ නිසා සරුවචනංශය සඳහන් කළ තියෙන විශේෂම ඔය සති සම්පජාඤ්ඤ වගේ සූත්‍රවල මහණියම් කිසි කෙනෙකුට සතිය තියෙනවා නම් මේ එළඹිච්ච දේ සම්මෝසාවකෙන්තරව දැනගන්න පුළුවන් ගතියක් තියෙනවනම් ඒ මනුස්සයාට මේ දේ කෙරුවොත් හරියනවද වරදිනවද කියලා දැනගන්න ගුරුවරු අවශ්‍ය නැහැ. දැනගන්න කවුරුත් කියලා දෙන්න ඕනේ ඒ මනුස්සයාගේ සාමාන්‍ය දැනුම ඇති කියලා. ඒකෙදී ඔය මේ මේ ಗುಣ මේ දෙයම වෙනත් පැත්තකින් විස්තර කරනවා ක්‍රිෂ්ණමූර්තිතුමා අනිතරම උපමාවකට කියනවා අන්ධකාරයේ ඉර බැසගෙන යන වෙලාවක හෝ ඉර නගින්න කලින් ගොම්මනේ ගොම්මනක හෝ අන්ධකාරයක ගමන් කරන වෙලාවේ Taman තබන පියවර තියන්න හදනකොට යට සැකසහිත මුලක් හරි සර්පෙක් හරි දැකලා එයා ඒක ගැන සැලකිලිමත් වෙලා හදිස්සියෙම දැනගත්තොත් මේ සර්පෙක් කියලා විෂගෝර සර්පෙක් කියලා ඒ දැන ගැනීමත් එක්ක මම දකුණු පාය පෙරට තියලා දුවන්න ඕනද වම් පාය පෙරට දුවලා තියන්න ඕනද දකුණට දුවන්න ඕනද වමට දුවන්න ඕනද කියලා අහන්න ඕනේ නැහැ කවුරක්වත් කියලා දෙන්න ඕනේ සර්පයා දකින්නකොටම දුවන්න ඕන පැත්ත තේරෙනවා මොකද තිබ්බොත් වෙන දේ දන්නවා විශේෂයෙන්ම මෙහි ඉන්න ඔය මේ කුණ කට්ටා වගේ අඟල් 6ක් විතර කිට්ටු වුණාට පස්සේ ඌ ඉලෙක්ට්‍රික් වේගයෙන් තමයි ගහන්නේ කකුලට. එතෙන්ට එනකන් ඌ නිකන් වැල් කෑල්ලක් වගේ ඉන්නවා. ලං වෙච්ච ගමන් ගැහුවා. ඒක නිසා මේ පෑගෙන්න චිත්තක්ෂණයට කලින් දන්නවනම් මේක මේ කුණ කට්ටයි කියලා දුවන්න ඕන පැත්ත නැකත් බලන්න ඕනේ නැහැ. දකුණු පාය පෙට තියලා දුවනවාද වම් පාය පෙට තියන දිවිල තියේ. ඒ වගේ තමයි කරන්න හදනදී හරියට දන්න මනුස්සයාට ඒ ඉබේම පහළ වෙනවා කලයුත්ත නොකලයුත්ත. ඒ නිසා සර්වචන්සේ සඳහන් කරනවා සති සම්පජඤ්ඤස භික්කවේ සති සම්පජඤ්ඤ භික්කවේ අසති සති සම්පජඤ්ඤ විපන්නස්ස හතුපනිසංහෝති හිරොත්තප්පං. මානි යම් කෙනෙකුගේ ජීවිතයක වැඩපිළිවෙලකදී සති සම්පජඤ්ඤය නැත්තම් සීබුද්ධිය නැත්තම් ඒ මනුස්සයාට කරන වැඩේ පිළිබඳ සදාචාරාත්මක වගකීමක් එන්න පදනමක්වත් නැහැ කිය. බයලජ්ජාව පහළ වෙන්න පදනමවත් නැහැ කියලා සරුවචනංශය සඳහන් කරනවා. ඒකල අනිත් පැත්තේ කියනවා සති සම්පජඤ්ඤස්ස බික්කවේ හිරොත්තප්පං. යම් කිසි කෙනෙකුට මේ විදියට අරමුණේ ගිලා බහින සම්මෝසාව නැති සතියක් ආවොත් ඒ මනුස්සයාගේ ඇඟෙන්ම ඉබේම ආස්වාද ආධිනව සලකන බයලජ්ජා දෙක පහළ වෙනවා. අද ලෝකේ තියෙන්නේ විශේෂයෙන්ම ඔය විද්‍යාත්මක දියුණුව නිසා තාක්ෂණික දියුණුව නිසා යටිතල පහසුකම් දියුණුව නිසා විශේෂයෙන්ම ලෝකයාගේ බයලජ්ජාව නැති වෙනවා. අවුරුදු 200ක 250ක විතර ඉතිහාසයක් තියෙනවා. යම් තාක් විද්‍යාව දියුණුනාද ඒ තාක් ලෝකයේ බයලජ්ජා දෙක අමතක කරලා තියෙනවා. මොකද විද්‍යාවයි බයලජ්ජාවයි කියලා කියන්නේ හාත්පස වෙනස් ධර්ම දෙකක්. ඒසත් විද්‍යානුකූල දියුණු වෙන්න වෙන්න පුද්ගලයා සමාජය කෙරෙහි තමන්ගේ චිත්ත ඒකාග්‍රතාවය කෙරෙහි සමාජය කෙරෙහි වගකීමක් නැහැ. ඒක නිසා යම් කිසි කෙනෙකුට සතියේ ඉන්න පටන් අරගත්ත ගමන් ඉබේම බයලජ්‍ය දෙක එනවා. ඊට පස්සේ සර්වඥයන් සඳහන් කරනවා හිරොත්තප්පම් භික්කවේ අසති හිරොත්තප්පම් භික්කවේ විපන් විපන්නස හතුපනි සංඝෝති ඉන්දිය සංවරෝ. යම් කිසි කෙනෙකුට බයලජ්‍ය දෙක ඇඟින්ම නැත්තම් එමන්සර කවදාහකත් ඉන්දිය සංවරයක් ගන්න බෑ. ඇහැකන දිවනාශය ආදී ඉඳුරන් කිසිම වෙලාවක පාලනය කරගන්න බෑ. එතකොට මේ ඌරෝ වගේ, බල්ලෝ වගේ, රිලව් වගේ මේ චාරයක් නැති ඉඳුරන් කෙරෙහි මේ අසංවිධිත තත්ත්වය එනවා. ඒ නිසා සත්‍ය තුනක් ඉන්දිය සංවරය එනවා. බයලජ්ජා වෙනවා. බයලජ්ජා ජීවුනොත් ඉන්දිය සංවරය එනවා. බයලජ්ජා නැති කෙනාට ඉන්දිය සංවරය පිළිබඳ පදනමක්වත් නැහැ. ඉන්දිය සංගරම්භික්කවේ අසති ඉන්දිය සංගර විපන්නස්ස හතුපනි සංහෝති සීලා යම් කිසි කෙනෙකුට ඉඳුරන් පිළිබඳව කන දිවනාශය ආදී ඉන්ද්‍රයන් පිළිබඳව සංවරයක් නැත්නම් එයාට සීලයක පදනමක්වත් නැහැ කියලා තියෙනවා. යම් කිසි කෙනෙකුට ඉන්ද්‍රිය සංවරය තියෙනවනම් ඒ කෙනාට සීලය තියෙනවා. ඒක නිසා යම් කිසි කෙනෙක්ගේ සියල්ලට මුල් වෙන්නා වූ මේ සතිය මුල් තැන්ලා හතලකලා මම මගේ ශක්ති ප්‍රමාණය ආධ්‍යාත්මික ශක්ති ප්‍රමාණය, කායික ශක්ති ප්‍රමාණය දැනුමින් අන්තර් සම්බන්ධතාව ඇති උල්වන්තරන් සතිය වඩන්න පටන් අරගත්තොත් එමස දැනගත්තත් නොදැනගත්තත් නොබෝ කලකින් බයලජ්ජාව ඇති වෙලා ඉන්දිය සංවරය ඇති වෙලා අර කියන විදිහට සීලයක් පිළිපදින තරමට යනකම් යනවා. එහෙම නැත්තම් සතිය නිකන් හරියට ආත්මාර්ථකාමී ධර්මයක් විදිහට තමයි ඒ ඔය සතිය වඩන්නේ නැති අය විවේචනය කරන්නේ. ඒකට කියනවා සතිය වඩන අය කියලා. ඒකට ගිහිල්ලා සියලු වැඩ වලින් අයින් වෙලා ඒ සතියෙටම කාලය ගත කරනවට වැඩිය කොච්චර හොඳද දන් දෙනවනම්. කොච්චර හොඳද බෝකු පාලම් හදනවනම් කොච්චර හොඳද වෙන පිංකම් කරනවනම් කියලා චෝදනා කරනවා. ඒ මොකද ඒගොල්ලෝ හිතනවා සමාජයේ ප්‍රශ්න වලින් පැන යාමක් කියලා සතිය. නමුත් සරුවචනාංශි පැහැදිලිව පෙන්නනවා උඹ උඹේ සතිය ආරක්ෂා කිරීමේ සමාජීය වීච යුතුයකම් පිළිබඳ වගකීම ආරක්ෂා වෙනවා කියන්නේ. සමාජීය වීච කරන කරන යුතුයකම් හරියට සතියෙන් කරනවා නම් ඒ නිසා තමන්ගේ සතියත් ආරක්ෂා වෙනවා කියන්නේ. ඒක නිසා මේ වගේ තැනට ඇවිල්ලා භාවනා කරන වෙලාවකදී ඕන තරම් ඒ සමාජශීලී ඇත්තෝ කියන්න පුළුවන් මේක මේ තමන්ගේ පෞද්ගලික විමුක්තිය සඳහා අසාධාරණව කාලය ගත කිරීමක් ආත්මාර්ථකාමීකම. නමුත් සතිය එහෙම සීමා කරන්නේ අනිවාර්යයෙන්ම ඒ සමාජයේට මේ බයලජ්ජාව හරහා ඒ ධර්මතාවය සලකනවා Tamanට අරසව සැලසෙන. ඒක නිසා ඇත්තටම කියනවනම් අපි අපේ දූපුතුන්ට අපේ අම්මලාට තාත්තලාට නෑදෑයින්ට මිත්‍රයින්ට අනිවාර්යයෙන්ම කියලා දෙනවනම් ජීවිත ධර්මයක් තමයි තමන්ගේ ආරක්ෂාව තමන් බලා ගන්නවා කියන්නේ. ඒක ඉච්චර කරුණා උපදවන බණක් නොවෙන්න ඉඩ තියෙනවා. උයා දෙන බණක්. ඊට අමතරව අපිට හිතෙනවා නම් ඊට වැඩිය මේ සමාජ දේශපාලන ආරස්සාවල් ලබා දීම ඒ කවදාකවත් ස්ථිරසාර නැහැ. <clears throat> මොකද කොසල් රජුරෝ දවසක් කියනවා මේ කොසල දිනේ අජාසත් රජුරෝ මම විශාල ආරක්ෂක වැඩ කටළු දාගෙන පෞද්ගලික හමුදාවල් තියාගෙන වැඩ කටළු බැඳගෙන හිටියත් මාලිගාව ඇතුලේ පුදුමාකාර බයික ජීවත් වෙන්න කියලා. රාජ්‍ය සභාව කැඳවලා කියන්නේ. කැඳවලා කියලා අහනවා මෙන්න මේ වගේ තත්ත්වයක් කරදී මට ආරස්සාවක් දෙන්න පුළුවන් කෙනෙක් ඉන්නවද කියලා. ඒ මොකද තාත්තා මරපු එකේ බය බොහොම ධාර්මික රජ කෙනෙක් මේ බිම්බිසාර රජුරු මරපු අජාසත් කුමාරට ඔය ඔක්කොම ආරස්සාවල් තියෙනවා. තම කවදා කරනින් දෙන්නේ ඔය උපදයක් කන්න බෑ. ඉතින් ඔක්කොමලා එක එකන කතා කරලා මක්ඛලි ගෝසාල අජිත කේසකම්බල එක එකනාගේ ಗುಣ කතා කරනකොට අජාසත් රජුරු කියන ওই කියන කෙනා මම දන්නවා. නමුත් එයා ළඟ ගුණයක් නැහැ කියලා. අනේ එතනදී ජීවකයා කතා කරලා කියනවා දෙවනාංශ දන්නවත් දන්නේ තරුණ කාලෙදීම ගීකී අතෑරලා තාම කලු කෙස් තියෙන ජීවිත ප්‍රථමයා මේ ගත කරන සිද්ධාර්ථ ගෞතම කියලා ශාස්ත්‍රුන් වහන්සේ නමක් ඉන්නවා. උන්වහන්සේට පුළුවන් වෙයි ඔබ ඔබතුමාට ආරස්සාව සලසන්නේ කියලා. එතකොට කියනවා මේ එහෙනම් මට එතුමාව දක්වන්නේ කියලා. ඉතින් හඳ පායලා තියෙන 15ක දවසක ජීවකයා අඬ ගහගෙන යනවා ආජාසත් කුමාරයා සරුවචනාංශේ බලන්න. පුළුවන් තරම් රතෙන් යනවා. රතෙන් ගිහලා පස්සේ බැහැලා ආරක්ෂකවත් එක්ක යනකොට කැලියට රිංගන්න රිංගන්න දෙපැත්තෙන් රජුරන්ට අරස කරන දෙන්නෙකුට ඉන්න බෑ. සජ්ජුරුව තනි වෙලා එක පෙළේ යන්න වෙන වෙලාව වෙනවා. යනකොට යන්න යන්න යන්න නිස්සද්ද තැනකට යන්න. එතෙන්දී රජුරවන්න බයක් ඇති වෙනවා ජීවකයා මාව මරන්න කොටු කරාද කියලා. හොඳටම කරවලයි මොනවාක්වත් පේන්න දෙයක් නැහැ පිටිපස්සෙන් හිටියට ආරක්ෂක සෙනඟ බය වෙනවා ඉතින් රජුව තර්ජනය කරනවා මාව නරක තැනට යොමු කරවන්න එපා රජු රූදාසුණයි කියලා කියන්නේ ජීවකගේ අනතුරුදායක අවස්ථාවක් ඒක ජීවකයා කන කතා කරන්න එපා තව පොඩ්ඩක් ඉස්සරහට යන්න යනකොට ගස් යට පහම්පත් වෙනවා පෙළී කියලා මේ වෙලාවේදී කතා කරන්න එපා මොකද ඔක්කොම විවේක ගන්න වෙලාවක. පොඩ්ඩක් ඉස්සරහට යනකොට ਸਰුවචනාංශي වැඩ ඉන්න ගහක් අංග එතන ඉස්සරහ පහනක් තියෙනවා. තව එහාට යනකොට තව නමක් ඉන්නවා. එතන පහනක් තියෙනවා. ඊට පස්සේ කියනවා ඔන්න ඔය මැද ඉන්නේ මම කියන ශාස්ත්‍රුන් වහන්සේ ගිහිල්ලා පොඩ්ඩක් කතා කරන්න කියලා. හැබැයි හයි සද්ද කරන්න එපා. මොකද කවුරුත් වගේ භාවනා කරනවා කියලා. එතෙන්ද යන්නකම්ම ඒ අජාසත් රජුරවණ තිබුණේ පුදුමාකාර බයක් මේ නිස්සද්ද භාවය කියලා කියන්නේ කතා නොකර ඉන්නවයි කියලා කියන්නේ එතුමට පේන්න තියෙන්නේ තමන් ප්‍රෝඩාවකට අහුණා කියලා. නමුත් ਸਰුවචනාංශ මතක් කරලා දෙනවා තමන් තමන් අරසාව සලසන වෙලා වෙනකොට මේ නිස්සද්ද භාවයේ අනිවාර්යෙන් පරිසරය කියලා. තමන තමන් ආරක්ෂාව සලසන සත්‍යමත් වඩන කෙනාට නිස්සද්ද භාවය ඉතාමත්ම වටිනා අවශ්‍යතාවයක් කියලා. ඊට පස්සේ තමයි අජාසත් රජුරෝ ඒ ਸਰුවචනාංශ කියන දේට අහලා මේ පැත්තට යෙදෙන්නේ නමුත් ආනන්තරිය අකුසල කර්මයක් කරපු නිසා පළවෙනි ධර්ම සංගායනාවට උදව් කරත් සෝවාන් වේ ගන්න බැරි වෙනවා. නමුත් එතකොට තේරෙන්න පටන් අර ගන්නවා කොච්චර පෞද්ගලික ආරක්ෂාව දෙනවා රාජ්‍ය ආරක්ෂාව තිබුණත් හිත ඇතුලේ කිසිසේත්ම ස්පාසුවක් නැහැ. අස්වැසිල්ලක් නැහැ සත්‍ය වන්න කෙනෙකුට වගේ. ඒ වගේම කොසල් රජුරවන්නත් මතුවෙන ප්‍රශ්නයක්. කොසල් රජුරෝ කියලා කියන්නේ ඇත්තටම බිම්බිසාර රජුරන් වගේ ප්‍රාදේශීය රජවරු විශාලකට අයිති අධිරාජ්‍යවරේ ඔය කිඹුල්වත්පුරය රජගහනුවර ඔක්කොම කොසල් රාජධානියේ පුංචි පුංචි රාජ්‍ය. මෙයා බොහොම බලවත්. ඒ රජුරෝ හරි ශ්‍රද්ධාවන්ත හැබැයි ප්‍රඥාව නැහැ. බොහොම ළඟින් සරුවචනාංශය ඇසුරු කරා. ඉතින් වරින් වර ගිහලා සරුවත් යන සංගනේ මත් දහනෙත් යනවා, හැන්දෑවෙත් යනවා, පාන්දරත් යනවා. කොයි වෙලාවෙත් ගියාට පස්සේ සරුවත් යනසෝ කෝසල සංයුත්තේ කියලා සංයුත්තනිකායේ වෙනම පොතක් තියෙනවා. කොටසක් කොසල් රජුරොත් එක විතරක් කරපු ගණදෙනු. নানা ප්‍රකාර ප්‍රශ්න අහනවා. එතකොට රජුරණ තේනවා මේ මේ සර්වඥාන්වහන්සේ ළඟ බීම වාඩි වෙලා ඉන්නකොට පුදුම සතුටක් තියෙන. පුදුම නිදහසක් තියෙන. පුදුම විවේකයක් තියෙන. හැබැයි එතකොට රජුරවන්ට නිකන්වත් මාලිගාව මතක් වෙන්නේ නැහැ. නිකන්වත් කැම වීම මතක් වෙන්නේ. නිකන්වත් අන්තපුරේ මතක් වෙන්නේ. මොකද මේ බුදුහමරගා තියෙන විවේකේ. ඉතින් කොහොමද ඉඳලා ආයේ මාලිගාවට ගියාට පස්සේ ඒක වැඩ අහුවෙච්ච ගමන් ආයේ බුදුහමර මතක් වෙන්නේම නැහැ. ගෙදර වැඩ. මම රේසෝගේ රාජකාරී. රාජක මාලිගාවේ වැඩ. මේ රජුරවන්ට දවසක් කල්පනා වෙනවා දැන් පොල් පිට පාගන වගේ අරක පාගන මේක උඩ යනවා මේක පාගන මේක උඩ යනවා මේ දෙකෙන් කොහොමද මං වගේ කෙනෙක් මේක බේරගන්නේ කියලා. පස්සේ හිතනවා මට කල්පනා කළා මේක බේරන්න බෑ කියලා හරුවචන ළඟට ගිහිල්ලා අහනවා අවසරයි ස්වාමීන් වහන්සේ මේ රාජකාරි වැඩයි මේ විවේකයයි දෙකම ලැබලා දෙන එක ධර්මයක් මේ ලෝකේ නැද්ද කියලා. අත්තිබි අත්ති මහරජ ඒකෝ ධම්මෝ උබෝ අත්තෝ සම්ප්‍රාය උබෝ අත්තෝ සමතික්කය චිත්තති සම්පරායිකාය සම්පරායිකාච ධම්මෝ යෝච ධම්මෝ දිට්ඨ ධම්මිකාච මහා ස්වාමීන් වහන්සේ මේ එලවයි මෙලවයි දෙකටම හරියන එක ධර්මයක් නැද්ද කියලා ඔබ වහන්සේගේ සමුනිත සාධනට වැටෙන්නේ නැද්ද මේ දෙකම සම්පාදනය කරන්නේ. ඒතකොට සර්වචනංශ කියනවා අත්ති මහරජ ඒකෝ ධම්මෝ උපවත්ව සම්මදිග්ගය චිත්තති චිත්ත ධම්මිකං චේව සම්ප්‍රායිකා ചാති කියලා. එතකොට සජ්ජුරණ හරි සතුටක් ඇති වෙනවා. ඊට පස්සේ කෙනා අනුකම්පා කරලා ස්වාමීන් වහන්සේ මට මේ එක ධර්මයේ දේශනා දෙන්න ඒකෝ ධම්ම කියලා කියන්නේ. දේශනා කරන්න මේ ගිහි සපත් ආධ්‍යාත්මික සපත් එලවත් මෙලවත් මමත් පිටත් දැනුත් අනාගතයත් කියන මේ දෙකටම හරියන. එතකොට සරුවත් චනන් සඳහන් කරනවා අප්පමාදෝකෝ මහරජා ඒකෝ ධම්මෝ උභවත්තෝ සමතිග්ගය තිට්ඨති සම්ප්‍රායිකං චේවත්තෝ යෝචත්තෝ ditta ධම්මිකං චේවාති මහරජ මට වැටෙන එකම ධර්මයේ තමයි මේ අප්‍රමාදය මේ අප්‍රමාදයේ ලෞකික ලෝකෝත්තර දෙකම ලබලා දෙනවා තමන් අනුන් කියන දෙකම ආරක්ෂා කරනවා වර්තමාන සහ අනාගත කියන දෙකම ආරක්ෂා කරනවා ඒ නිසා යම් කිසි කෙනෙක් අප්‍රමාදයේ රකින්නවා නම් එයා තමන්ටත් ලෝකෙටත් වර්තමානයටත් අනාගතයටත් සියල්ල සම්පාදනය කරනවා ඒ නිසා සතික්වා හම්බිකවේ සබ්බත්තිකං වදාමි කියලා මහනි සතිය සියලු තන්නේ අපේක්ෂා කළ යුතුයි සියලු සැප සම්පත් ලබා දෙනවායි කියලා කොචල් රජු රණ්ඩ සර්වචනාසේ දේශනා කරන එක ලිවල හැකිතාක් එළඹ සිටින ගතිය එහෙම නැත්නම් සතිමත් වෙන ගතිය කමාදිට නොවැදී ගත කරන ගතිය වටිනාකමක් පෙන්ලා දීලා තිනවා මේක පෙන්වන්නේ ආරක්ෂාවක් වශයෙන් මේක තමයි තමන්ට තමන් ලබා ගන්න පුළුවන් ලොකුම ධර්ම ආරක්ෂාව. ඒක නිසා අනිකුත් ක්‍රමවලට අපිට ආරක්ෂාව අවශ්‍ය වෙන්නේ සතිය ගිලිහිච්ච වෙලාවේ තමයි. වෙන විදිහට මේක විස්තර කරන්න පුළුවන් සතිය තියෙනවා හරියට ඒක මම තවදුරටත් කියනවනම් ආස්වාසය වෙන වෙලාවේදී ආස්වාසය දන්නවනම් ප්‍රස්වාසය කරනකොට ප්‍රස්වාසය දන්නවනම් වම තිනකොට මේ වම බව දන්නවනම් දකුණ තියෙනකොට දකුණ බව දන්නවනම් අපි කියනවා සීයේ ළඹ හිටියයි කියලා. අප්‍රමාදේ කියලා. ආන්න ඒ වෙලාවට කිසිම ක්ලේශයක් නැහැ හිතේ. තියෙනවනම් කෙලේශක් තියෙනවනම් නීවරණයක් තියෙනවනම් ආස්වාසයලාදී ආස්වාසි බලන්න බෑ. ආස්වාසෙට මුණ යන්නේ. මුණට මුණ දාන්න බෑ. ප්‍රසවාසයෙන්කොට ප්‍රසවාසයට හිත ලෑස්ති නෑ. වෙන වෙන දේවල් වලට යනවා, අතීතයට යනවා, අනාගතයට යනවා. පිටතෙන් උඩ යනවා, පිට කෙනෙක් විදිහට යනවා. ඒ නිසා මේ සතිය පවතිනවා නම් කෙලස් නැති නිසා සරුවච්චන් වහන්සේ සියලු කෙලෙස් වලට එකනමක් දෙනවා බය කියන. ඒ නිසා සතියෙන් ගත කරන චිත්තක්ෂණය බයෙන් තොරයි. අරසයි. සතියෙන් ගිලීචි හැම චිත්තක්ෂණයකම කොහෙන් හරි බයක්, කොහෙන් හරි ක්ලේශයක්, කොහෙන් හරි අනිශ්චිතතාවයක් එන්න පටන් ගන්නවා. ඉතින් මේ ලෝකයේ තියෙන මේ নানা ආකාර නව නිර්මාණ ලෝකයේ තියෙනා වූ මේ নানা ආකාර ප්‍රගතිය සියල්ලම මේ බයේ දරුවෙක්. මේ බය නිසා හොයන දේවල්. යම් කිසි කෙනෙක් සතියෙන් මේ චිත්තක්ෂණය පිරිච්ච ගතියෙන් සම්පත්‍ති කරගතියෙන් සංසුප්ති කරගතියෙන් ගත කරනවා නම් එයාට පරිේශන හොයාගෙන යන්න දෙයක් නැහැ. මේ චිත්තක්ෂණයම ඇති. මේක නිකමට ඉංගියක් වශයෙන් ਸਰවචනාංශේ මතක් කරනවා එක දවසක සරුවචනාංශයේ ආනන්ද ස්වාමීන් වහන්සේ දීර්ඝ පාගමනකට යනකොට ඒ යන ගමනේදී පාගමන යනකොට දන්නවනේ අද මෙතන හිට මෙතන කියලා අන්නේ මෙයාට බමුණු ගමක් කරා යනවා ඒ බමුණු කොහොමඩක්වත් කැමති නෑ මේ ශාස්ත්‍රීය කුලේ කට්ටිය ඇවිල්ලිවල වෙන නිකායක් හදාන වෙන ආගමක් හදාන යනවට විශේෂම ਸਰවචනංශ විරුද්ධයි ඒ නිසා මේ බමුණු ගමට ਸਰවචනංශ එන බව දැනගෙන මේ ඔක්කොමලා ලිංග වලට විදුරු පුරවනවා වතුර බොන්න වතුර නැහැ. ඉතින් සරුවචනාංශි ගහක් මුල වාඩිලා කියනවා ආනන්ද මට මේ වතුර තිබයි කියලා. ඉතින් ආනන්ද හැමරෝ ගිහලා පාත්‍රයට ගිහලා බලනකොට ලිං පේන්න නැහැ ලිං පිටිලා. මේ මේ කාටුව දාලා පිදුරු දාලා. ඇවිල්ලි වෙලා කියන අවසරයි ස්වාමීන් වහන්සේ අපි එහා ගමට යමු. මේ ගමේ ඔක්කොම මේ ලිං අවුල් මේ මේ මේ පිදුරු දාලා වහලා දාලා කියලා. මේ සරුවචනාංශි කමන්නේ කියලා ටික වෙලාවක් කියනවා ආනන්ද මට වතුර තිබයි. ආයෙසර සරුවචනංශ ගිහිලා ආනන්ද හඳුරු ගිහිලා බලනවා. හරි කනගාටුයි. මේ සරුවචනංශට වතුර ටිකක් දෙන්න විදියක් නැහැ. ලිංග වල පුරෝරා. ආයෙසරක් ඇවිල්ලා කියන අවසරයි ස්වාමීන් වහන්සේ අපි තා පොඩ්ඩක් ඉවසලා එහා ගමට යමු. මේකේ වතුර ගන්න අමාරුයි. ලිංග වල ජරාව ඒක කියන්නේ. තුන්වෙනි සැරේ සරුවචනංශ ගිහිල්ලා කියනවා ආනන්ද වතුර තිබහයි. ඊට පස්සේ ආනන්ද හැමතුරු පත්‍රයන් ඉහිලලා ලිඳක් ආව ඉඳගෙන අදිෂ්ඨාන කරනවා සර්වචනනාංශයේ මේ තාරසංඛ්‍ය කල්පලක්ෂය පෙරම් පිරුව සත්තන සර්වචනන්ගේ සර්වචන ගුණ සත්තන මට පතු ටිකක් ලැබෙන්න ඕනේ එතකොටම උල්පත පීලා පිදුරු ටික ඔක්කොම ගහගෙන ගිහිල්ලා වතුර උනන්න රටක් කරනවා ඊට පස්සේ බොහෝම සතුටින් සර්වචනාංශේ මේ ආනන්ද ස්වාමීන් වහන්සේ පාත්‍රයක් වතුර නැගලා සරුවචාන්සිට පූජා කරනකොට අච්චර වතුර ඉලවූ සරුවචාන් වහන්සේ කිං කෛරා උද පාණීන ආපාතේ සබ්බදාසියුම් ආනන්ද මේ හැමදාම වතුරේ ඉන්න මට වතුරෙන් ඇති වැඩේ මොකන්ද කියලා මේ වගේ වතුරෙන් පිරිච්ච මිනිහෙකුට මොනවද ආය හොයාගෙන යන්න තියෙන්නේ කියලා අහනවා මොනවද පරිේෂණ කරන්න තියෙන්නේ කියලා. ඉතින් ආනන්ද හැමදුරන්ට මේ හිතා ගන්න බෑ මේ මොකද්ද වෙන්නේ කියලා. මේකෙදි කියන්නේ නිකන් ව්‍යංගාර්ථයෙන් කියන්නේ උඹට සාරවත්යන් වහන්සේගේ ගුණ වැටහුනේ ওই පිදුරු ටික වතුරෙන් අයින් වෙච්ච නිසාද? සාරවත්යන්සේ එදත් සාරවත්යයි අදත් සාරවත්යයි ඔබ තේරුම් ගත්තේ අද තමයි. ඒකට කරපු ප්‍රයත්නයක් වගේ සඳහන් කරලා මේ දැනටම සන්තුෂ්ත නම් තවත් මොනවද හොයාගෙන යන්න තියෙන්නේ කියලා මේ වාක්‍යයේ තියෙනවා ඒ ගාතාවේ තියෙන එක පාඩයක් පරිේෂණ කරන්නේ මොකටද කියලා. මේ මුළු මානවයම අද විශාල පරිේෂණ වල ඉදලා තියෙන වර්තමාන මොහොතේ තියෙන ද්වේෂය නිසා. වර්තමාන මොහොතේ එළඹිලා නැති නිසා, සතිය නැති නිසා, අප්‍රමාදය නැති නිසා. ඒ ප්‍රමාදය කොච්චර සැරද කියනවනම් අද ලෝකයේ තියෙන විශාලම සල්ලි එකතු කරලා විද්‍යාඥයන්ටයි අරයට මෙයාටයි ගෙවාගෙන විශාල පරිශන කරනවා මේට වඩා හොඳ තැනක් හොයන්න. ඒකෙන් කාටවත් තේරෙන්නේ මේ කරන හැම පරිශනයකින්ම වර්තමාන මොහොතේට නිගා කරනවා. වර්තමාන මොහොතේට තුච්ඡ කරනවා. වර්තමාන මොහොතේ පාච්චල් කෙරුවේ නැත්නම් අපිට හොඳක් හොයන්න ඕන කමක් නැහැ. සතිය යම් වෙලාවක ඉදිරිපත් වුණා නම් අප්‍රමාදය යම් වෙලාවක ඉදිරිපත් වෙනවා. ඉදිරිපත් කරා මේක තමයි සියල්ල ලබලා දෙන අරසාව ලබලා දෙන සියලු දේ සපේන රහස බව දන්නවනම් ඒ මනුස්සයාට මානසික ආතතියක් නැහැ. අර කොහයන් ඕනේ මේක කොහයන් ඕනේ මේට වැඩි එක හොඳ එකක් හොයන්න ඕනේ කියලා කිසිම අවශ්‍යතාවයක් නැහැ. මෙච්චරයි නිවන කියන්නේ. කවදා හෝ අපි මේ චිත්තක්ෂණය හොඳ නැහැ මීට වැඩිය හොඳ එකක් ඒ ඊගාවට කියලා හිතනවනම් ඒක අර බూరుවාට ඉස්සරහින් කැරක්ටලයක් ඉල්ලපුවාම ඒක ඒක කණ්ඩ එලවනවා. එලවනකොට එනකොට අර ස්වාමියාට යන්න ඕන තැනට බරුවත් බරත් අරගෙන යනවා. කවදාවත් කැරක්ටලිය හම්බ වෙන්නේ ඔය සිංහල ක්‍රමයට කියන්නේ කැලේ හිටපු හිවලෙකුට බඩගිනිල යනකොට දැක්කලු එලිච්චක් ඉස්සර යනවා තනවුරුල්ල මේ වැටෙන්න දැන් වැටෙන්න කිට්ටි වගේ පැද්දි පැද්දි තියෙනවා මූ හිතවල තව ටිකක් යනකොට මේක වැටෙයි කියලා. ඉතින් ඉස්සරහට යනකොට තව ටිකක් බලන් හිටවල යනවලු යනවලු යනවලු වැටෙන්නේ නැල්ලු. අන්තිමට දැනගත්තේ ඔය කොච්චර ගියත් හම්බ වෙන්නේ නැහැ කියලා. ඒ වගේ තමයි මේ හොයන පරිේශනත් ඔය හිවලෙක් එලිච්චගේ තන බුරුල්ල පිටිපස්ස යන පරිේශන තමයි තියෙන්නේ. කවදාකවත් ඔය ඉල්ලන දේ ලැබෙන්නේ අද විතර මේ පරිේශන ඔච්චර දියුණු මේ ශිෂ්ටාචාර තියෙන යුගයේ විතර පරිසර දූෂණ වෙච්ච කිසිම යුගයක් මිනිස් ඉතිහාසෙ තිබුණේ මේ තරම් බයලජ්‍යතක නැති වෙච්ච යුගයක් කවදාකවත් තිබුණේ නැහැ. ඔය කියන දියුණුව තිබුණා නම් ඔය සාර ධර්මත් එක්ක එපා යන්න. මේ දියුණුව යන්න යන්න. මේ යක්තල පහසුකම් දියුණු වෙන්න දියුණු වෙන්න. මේ තාක්ෂණයේ දියුණු වෙන්න දියුණු වෙන්න වෙන්නේ මනුෂයා තමන් විසින්ම පීහක් කරන පපුවට අනගන්න වැඩක් තියෙනවා. ඒ මොකද වර්තමාන මොහොතේ එළඹ සිටිනවා කියන සප එළඹ සිටිනවා කියන සම්පත්තිය දන්නේ නැත්නම් එහෙම පුදුමාකාර කෙලස් තොගයක ඉන්නේ පුදුමාකාර අනාරක්ෂිත තැනක ඉන්නේ නිතරම ආරක්ෂාව ගැන හිතනවා සරුවචනසේ තඳහන් කළා තියෙනවා සතුන් අතර සිංහයා කදාකත් අරසාව හිතන්නේ මොකද ඌ තමයි ලොක්කා. මිනිසුන් අතර සරුවචනංශේ කදාකත් අරසාව හොයන්නේ මොකද සරුවචනංශේ කදාකත් ප්‍රමාදයක් නැහැ. අප්‍රමාදී ඉන්න නිසා උන්වහන්සේට ඇටීරිය ගහක් ඇටීරිය කැලයක් අතට ගිහිල්ලා ඇටීරිය ගෝල් ටික හැල්ලලා තියෙන එක දෙපට සුර දාලා බුදියාගෙන ඉන්න පුළුවන් හෙට උදේ වෙනකන් කිසිම පෞද්ගලික හමුදාවක් අවශ්‍ය කරන්නේ කිසිම ආරසාවක් ඕනේ කරන්නේ. අර අපි හිතනවා මේ කට්ටිය මේ වෙදිනවා දින වාහන වල යන්නේ පොහසත්කමට කියලා. අපි හිතනවා මේ කට්ටිය හෙලිකොප්ටර් වලින් යන්නේ බලපුලුවන් කාරණා. බලපුලුවන් කාරණේ උන්ට පයින් යන්න බැරි හින්දා. උන් බේත් බෝම්බ ගහන හින්දා. අපේ ටැක්සි වලින් ටැක්ස් වලින් තමයි උඩින් යන්නේ. ඒ යන්නේ බයට. වෙන මොකක්වත් නිසා නෙවෙයි. පුළුවන් නම් පොළවේ ඇවිදලා ඵලයක්. අර ප්‍රෙඩිසිල් වහන්නේ පොඩින් උඩින් යන්නේ ඇයි පහලින් යන්න බැරුවද කියලා ඔය හැම බයේකම තමයි යෝ ආරක්ෂා විදි විදන හොයන්නේ. මේ ධර්මයේ දන්නවනම් මේ සත්‍යය දන්නවනම් මේ අප්‍රමාදේ දන්නවනම් තීරස්නේ ගාවට ගියත් ගින්නට ගියත් ජලයට ගියත් මොන දෙයට ගියත් සමන්ටේ සත්‍යට මුන්දි ගන්න පුළුවන් තත්ත්වයක් තියෙනවා. මේක නෙවෙයි නම් උගන්වන්නේ අපි දෙවෙනි પરම්පරාවට. කවදාකවත් මේ අසහනෙන් එකොඩ වෙන්න හම්බ වෙන්නේ. ඒ වාගෙම තමයි තාමත්ම ගැඹුරු ධර්මයේ තමයි කවමදාකවත් මේ අප්‍රමාදයේ වැඩි ජනගහනයකට ගෝචර වෙන්නේ නැහැ. ඒක ඒක දී ඇති මේ න්‍යායක්. අප්‍රමාදයේ තියා ඒක අටුවාචාරින් වහන්සේලා පවා පිළිගන්නවා අප්‍රමාදයේ තබා කර්මේ සහ කර්මඵලයේ කියන එකවත් කවදාකවත් ලෝකේ ජනප්‍රිය මතේ වෙන්නේ ඉතාමත් සුළුතරයකට තමයි යෝක ගෝචර වෙන්නේ. අපි හිතන මේ බෞද්ධ රාජ්‍යයක් හදන්න. ඒව නිකන් හීන විතරයි. කවදාකවත් වැඩි ජනගහනයේ කර්මේශා කර්මඵලය දහන තැනට යන්නේ කවම කවදාකවත් අප්‍රමාදේ වගේ දෙයක් පොදු සමාජයකට දෙන්න බෑ. සමාජයේ ඉන්න ඉතාමත්ම පින්වන්ත, හොඳ බීරියවන්ත, හොඳ සංසාරේ බය දන්නා කෙනෙකුට විතරයි මේක විශේෂෝචර වෙන්නේ. ඒ විශේෂෝචර වෙන කෙනාට ඒ අරසාව තේරෙනවා. ඒ නිසා ඔය ඉන්දියාවේ හිටපු නේරුතුමා වගේ සෑහෙන බුද්ධ ධර්මනේ ඉගෙනගත්ත කෙනෙක් කියලා තියෙනවා. මට සාධාරණ සැකයක් තියෙනවා මේ බුදුහාමුදුරෝ කියන මේ බුද්ධ ධර්ම සියලු දෙනාටම කරන්න පුළුවන් වේද කියලා. මේක සමාජ ධර්මයක් ජන විඥානයක් බවට පත් වෙනන්න පුළුවන් වේද කියලා මට සාධාරණ සැකයක් තියෙනවා. මම තමයි එකක් කියත හැකි. කෙරුවොත් නම් හරියනවා. ඒ කියන්නේ අනිවාර්යයෙන් මේක සිද්ධ වෙන්නේ පුද්ගලික මට්ටමේ. අප්‍රමාදේ සහ සතිය කවමදාකවත් පොදු ජන විඥාණයට යන්නේ නැහැ. ඊටාම සුළු පිළිසකට යන්නේ ඒ ගිය කෙනා දන්නවා ඒකේ ඉන්නකොට අරසබ්නද ප්‍රශ්නයක් එන්නේ නමුත් පොජ්ජන්තාවට යන්න බැරි නිසා ඕන කෙනෙකුට කියතයි ඌව කවදාත් ක්‍රියාත්මක කරන්න පුළුවන් ධර්ම නෙවෙයි. අවශ්‍ය වෙලා තියෙන කාටත් අවශ්‍ය කරන විදිහේ ආරක්ෂාවක් ඒ නිසා ඔය අප්‍රමාදේ නෙමෙයි ඕන කරන්නේ යුද ආයුධ හදන එකයි ඕන කරන්නේ එහෙම නැත්නම් හතුර විනාශ කරන එකයි ඕන කරන්නේ කියලා විශාල කතාවල් යන නමුත් අප්‍රමාදේ ක්‍රියාවත් කරන කෙනා සත්‍ය ක්‍රියාවත් කරන කෙනාට ඒ ඒ ඒ චිත්තක්ෂණේ විස්රාමයේ ඒ ඒ චිත්තක්ෂණේ ආරක්ෂාව තියෙනවා මෙන්න මේ විදිහට තමසුළුතරයකට පමණක් ගෝචර වන්නා වූ වීර්යවන්ත සයන් දම්මෝ නායන් දම්මෝ කුසීතස්ස කියලා තියෙනවා වීර්යවන්තයාට විතරයි මේ ධර්මයේ ගෝචර වෙන්නේ කුසීතයාට නෙවෙයි. පඤ්ඤාවන්තසයන් ධම්මෝ නායන් ධම්මෝ දුප්පඤ්ඤාස මහන්නේ මේක ප්‍රඥාවන්තට පමණයි ගෝචර වෙන්නේ දුෂ්ප්‍රඥාට නෙවෙයි කියලා මේ කියන සතිය කොහොමද කෙනෙක්ගේ సంతානට ඇතුල් කරන්නේ නැත්නම් පටන් ගන්න කියලා බැලුවොත් අටුවචරින් වංශලා බොහෝම ලස්සන කාරණාවක් ඉදිරිපත් කරනවා කාය ආදී සතර සතිපට්ඨාන පදට්ඨාන මේ සතිය පුරුදු කරණ තියෙන්නේ වරද්ද වරද්ද සතිය හදීමෙන්ම පමණයි. පින් කිරීමෙන් නෙවෙයි. දෙයයන්හන්සේගේ ආශිර්වාදයෙන් නෙවෙයි. ගුරුවරයෙක්ගෙන් ඇති වෙන ගුරු මුෂ්ටියකින් නෙවෙයි වරද්ද වරද්ද කවදා හෝ කායාදී සතර සතිපට්ඨානයමයි පදනම් වෙන්නේ සතිය වඩන්න. ඒක නිසා අපිට වැරදි වැරදි හරි කොයි වෙලාවක හරි මම පටන් අරගත්තොත් ඒ ඉදිරියට යන්න යන්න යන්න යන්න ඒ සතියේ ගුණ ලැබෙනවා ಗುಣ අපේක්ෂාවෙන් ප්‍රතිඵල අපේක්ෂාවෙන් කරන්න ගියොත් ඒක ලැබෙන්නේ නැහැ. ඒක නිසා සෑහෙන සද්ධාාවක්, සෑහෙන වීරියක් ඇත්තටම ඕන පටන් ගන්නකොට. නමුත් ඉස්සරහට යනකොට යනකොට සතිය ක්‍රමයෙන් ක්‍රමයෙන් ඒ සද්ධාවෙතන වීරියතන අයින් කරලා සතිය සතියේ ගැම්ම සතිය සතියේ ජාවය ගත්තට පස්සේ තමයි ඒ යෝගාවචරයට ඒ වර්තමාන චිත්තක්ෂණයේ අරසාව ඒ වගේම ප්‍රශ්නයක් ඇති වෙන ප්‍රශ්නයක් ඇති වෙන්නේ Taman නිසාමයි පිටින් නොවේ කියන මට්ටමට එන්න පටන් අරගන්නේ ඒ සත්‍යය Tamanගේ ගැම්ම ගන්න වෙලාවේදී. ඉතින් ඒ මට්ටමට එනකොට නම් මෙච්චර බන කියන්න ඕනේ නැහැ. එතකොට එයාටම තීරණ පටන් අර ගන්නවා කල යුත්තේ. උඟා අත අතුදව දෙන්න වෙන්නේ සීපත් කරවන්න වෙන්නේ මේ අසත්‍යයෙන් ගත කරන එක සත්‍යමත් පැත්තට හරවන ආරම්භක අවස්ථාවේ. එතෙන්දි තමයි ගොඩාක් වීර්ය ඕන කරන්නේ. ඉස්සරහට යනකොට යනකොට ඒක විසින් මේක සාධාරණීකරණය කරනවා. මේ ගිහියත්ව බැවි භාවනා කරනකොට වෙන්නේ අර ඊටාමත් අමෝරාවෙන් වෙහෙසෙන් වීරියෙන් මේ සතිය හඳුනලා දීලා ආයසරයක් කාමභෝගී වුණාට පස්සේ අර කාමතක වෙලා ඊගාසරේ පටන් ගන්න ගියාම අරහා සමාන ආය මහන්සියක් ගන්න වෙනවා. මේකට සාමාන්‍යයෙන් කියන්නේ හොදෝද මණ්ඩේ දාන වැඩක්. ගත්ත ගැම්ම ඉදිරියට ගෙනියනවනම් අමාරු නෑ. නමුත් අර මෙච්චර ආයාසින් තනාගත් මේ දේ එනිසා ගෝවිතා ගෝවිපලක හොඳ ලස්සන වවාගෙන ගිහිලා කන්‍යක් විතර වවන්නේ නැතිව හිටියොත් එහෙම විශාල තනකොළ ගොඩක් එනවා. අපිට කුෂ්කර්ම දුගන්නනවා එක වරක් තනකොළ මල් පිපුණොත් හත් වරක් තනකොළ නෙලන්න වෙනවා. මල් පිපෙන ඉස්සෙල්ලා මේක වණ කරගත්තොත් එක සැරයක්. ආන් මේ වගේ තමයි මේකෙදි මේ වඩාගත් සතිය නැත්තම් අපි අඳුරගත්ත සතිය දියුණු පවණු කිරීම සඳහා අපි ජීවන රටාව හදාගත්තේ නැත්නම් ඒකට අනුග්‍රහ කළේ නැත්නම් ඒ සතිය නිකන් මේ පීරිසක් උඩට දා පෙට්‍රෝල් ටිකක් වගේ ඊතර ටිකක් වගේ නිකාම වාෂ්පීකරණය වෙලා යනවා. ඒ නිසා මේක උපයන එකත් වැදගත්. ඊට පස්සේ උපයගත්ත දේ දිගට අරසා කරනවා කියනකොට තමයි ඒක අපේ ජීවන රටාවට අපේ පෞරුෂත්වයට රුචි අරුචිකම් වට එන්නේ. අන්නේ ඒක කරනකොට මතක් කරලා තියෙන එක සඳහා සාතච්ඡකාරී සක්කච්ඡකාරී සප්පායකාරී විදිහට ඒ සතිය සතියට අනුග්‍රහ වෙන විදිහට අපි සක්කච්ඡකාරී වෙන්න ඕනේ බොහෝම ආදර ගෞරවයෙන් නැමී සිටගෙන මේ සතිය වැඩෙන වැඩ සකස්කට සපයා දෙන්න ඕනේ ඒ සතිය මෙන්න මෙතෙන්දි වැටෙනවා මේ කල්යන මිත්‍රත් එක්ක ඉන්නකොට හැදෙනවා මේ බණ අහනකොට හැදෙනවා මේ ඉරියව් වෙනකොට හැදෙනවා මට උදේ වරුවේ හොඳයි හැන්දවරුවේ හොඳ නැහැ ආදි වශයෙන් අපේ තමන්ට කරගෙන යනකොට ලැබිච්ච මේ තමන්ගේම අත්දැකීම තියෙනවනේ ආන්නේ අත්දැකීම හැටියට සතිය වැඩි වීමට කොයි කොයි ආකාරයකින් අපි අනුග්‍රහ කළ යුතුද කියලා මුලින් මුලින් පොත්වලින් දැනගත්තට සතිය වන්න කෙනාට ක්‍රමයෙන් තමන්ගේම පරණ අත්තරදී හරහා ඉගෙන ගන්න පුළුවන්. අන්නේ ටික නැවත නැවත සපයා දීම හරහා සක්කච්ඡකාරී වෙන්න කියනවා. ඊට පස්සේ සප්පායකාරී වෙන්න කියනවා සතිය වැඩි වීමට සැප දේවල් හොඳ ඉරියව්වක් අවශ්‍ය නම් පැකිලෙන්න එපා ඉරියව්ව දෙන්න. ඒ වගේම ඒ සඳහා උදේවරු නම් හොඳ සක්මන් කිරීමෙන් පස්සේ නම් හොඳ තර්ක කර කර ඉන්න එපා ඒ ටික සපෙලා දෙන්න. ඒ සප්පාය කරුණු කියන එක තමන්ගේ අත්දැකීමෙන්ම ගන්නවා මිස මේක ලියවිච්ච බයිබලයේ වගේ සුද්ධ ලියවිල්ලක් ලෝකේ නැහැ. තමන් කරලා තමන් ගත්ත ටිකෙම ඒ සප්පාය කරනු සපලා දෙන්න ඕනේ. සාතච්ඡකාරී වෙන්නේ කියලා කියනවා නිතිපතය දෙන්නේ කියනවා. සතත අභ්‍යාසයේ දෙන්නේ කියලා කියනවා. දවස් දෙක තුනක් රැත් පුදියාගෙන හැරගෙන භාවනා කරනවා ඊට පස්සේ ආය මාස ගානක් පාටි යනවා. බයිලා කියනවා සම් මේ සම්භාෂණ වලට යනවනම් ඉතින් මේක නිකන් ගලක වැකුරුවා වගේ තමයි. එimhe දවසකට විනාඩි 5ක් හරි කමක් නැහැ. ඒ දේ මගේ වැදගත්ම කාරණා මගේ ජීවිතේට අරසා මේක තියෙන නිසා මම මේ දේ කරනවායි කියලා විනාඩි ගාණක් අදිෂ්ඨාන කරන්නේ. දවසේ කොතන හරි මේක අඳුලා දීලා ඒක ඒ ඒ දේ දිගට කරගෙන යෑමේදී අපිට අර උදේ නැගිටිනකොට බඩගින්නක් වෙනවා. දවල් දවල් දාහනේ දවල් කෑම කන වලට බඩගින්නක් එනවා වගේ අපේ ඇඟ සකස් වෙනවනේ. ආන්නේ වගේ ඒ සතත අභ්‍යාසයේ එන්න පටන් ගත්තට පස්සේ යාට ජීවිතයේ තේමාවක් නැත්නම් ආධ්‍යාත්මයට පිටකොන්දක් එන්න පටන් ගන්නවා. ඉතින් ඒ ඒ සාකච්ඡකාරීව සාතච්ඡකාරීව සප්පායකාරීව කරනකොට මේ සතිය වගේ මේ ඊටාම අත්‍යන්ත වූ පෞද්ගලික වූ දේත් එක්ක පුදුමාකාර විදිහට මේ කල්යාණ මිත්‍රතාවයේ සම්බන්ධකමක් තියෙනවා. කල්යාණ මිත්‍රන් ඇසුරෙන් අර කාම භෝගයට අදින හිත කල්යාණ මිත්‍ර ඇසුර හරහා විශාල පිරිච්ච ගතියකට සම්පත්‍ති කර ගතියකට ඇදලා දානවා. ඉතින් ඒක නිසා බුදුරජාණන් වහන්සේ කෙරුවේ මේ සතිය නැති ලෝකෙට ඉස්සල්ලාම සතිය ඇති කරලා ඉස්සල්ලාම කල්යාණ මිත්‍යා බවට පත් වෙලා ඒ පරපුර දිගින් දිගට දිගින් දිගට යන විදියට ඒ විනය නීති පනවල සකස් කරලා දුන්නා. ඒ වගේම සතියේ තියෙන වටිනාකම ඉස්සර කරලා දුන්නා. නමුත් ඇත්තටම බලනවා ශාසන ඉතිහාසය බලනකොට අපි මේ ඉපදිච්ච යුගයේ කියන්නේ බුද්ධ ජයන්තියත් එක්කමගේ ඉපදිච්ච අපිත් එක බලනකොට පිටිපස්සට අවුරුදු 1000ක විතර කාලයක් මේ සතිය සම්පූර්ණයෙන්ම සිංහල බුද්ධ ආගමෙන් මේ ඉලිහිලා තිබිලා තියෙනවා. සරුවචනසිකේ පිරිනුවම් පෑමෙන් අවුරුදු 1500ක් විතරනකම් ලංකාවේ ස්වර්ණමය යුගයක් තිබිලා තියෙනවා සතිය. ඊට පස්සේ මේ සතිය සම්පූර්ණයෙන්ම වේලිලා ගිහිල්ලා ආගම ධර්මියත් චාරිත්‍රාත් නැති වෙලා විශේෂයෙන්ම ওই විදේශ ආක්‍රමණ වගේ නිසා අන්තිමට ඔය නිදහස වගේ වෙනකොට යන්තමට ඒකට අවශ්‍ය කරන උපන්සල භික්ෂුන් වහන්සේ නමක් ත්‍රිපිටකය වගේ දේවල් විතරක් ඇති කරගත්තා. ඊට පස්සේ තමයි ඒ ඒ පදනම මත ඉඳගෙන දැන් වෙනකොට ක්‍රමයෙන් මේ සතිය වගේ ඊටාම සූක්ෂම ධර්ම මත වෙන්න පටන් ගන්න තියෙනවා. ඒක හිතන්න නරකයි මේ හැමදාම නත්තල් තියේ කියලා. නත්තල් තියෙන අගෝස්තු 25 වෙනිදාට විතරයි. එදාට පාටි කරනවා නම් පාටි ගන්න නැත්නම් නිකයි. දැන් මේ වෙලාවේ සතිය වඩා ගත්තේ නැත්නම් ආයෙ හිතන්න එපා මේක ඊගාවාත්මෙත් හම්බ වෙයි, අල්ලපු ගමෙත් තියෙයි, ගමේ පොලෙත් තියෙයි කියලා. හම්බෙච්ච වෙලාව ඒක දිනු කරගන්න බැරි වුණොත් ඒ ලොකු සංසමන්ට මතකයි ඒ අපවත් වෙන ඉස්සලා කියපු එකම බණේදී ඒක වාර්තාගත කරගන්න බැරි වුණා මේ නමලා වෙළඳපොළ පහුවෙලා නියම වෙළඳාම කරගන්න බැරුව පශ්චාත්තාප වෙන වෙළඳ පිරිසක් බවටපත් වෙන්න එපා මේ ලැබිච්ච අවස්ථාවේ සියලු දේවල් බහා තබලා මේ සතිය වඩන්නේ කියලා. ඒක නිසා මම අර කලිමුත් කිව්ව විදිහට අපේ දරුවන්ට හෝ අම්මට තාත්තට හෝ නෑයෙකුට හෝ මිත්‍රයෙකුට හෝ ජීවිත උත්තරම දායාදේ කියලා අහුවත් කරන්න තියෙන්නේ අඬලා හරි කමන්නේ යාප්පු වෙලා හරි කමන්නේ මේ අනිකුත් සියලු ගුණ ධර්මයන්ට සෝබන චෛසිකයන් මුල වෙන්නා වූ මේ සතිය යන්දන් තොල ගාලා දෙන්න පුළුවන් වුණොත් රන් කිටිකට ගාලා දෙන්න පුළුවන් වුණොත් ඒක ඒ සතියේ තියෙන ගුණයක් තමයි වරක් හඳුන්ලා දුන්න හිතට කවදාකවත් මකන්න බෑ සතිය වරක් හඳුන්ලා දුන්නාට පස්සේ කවදාකවත් මකන්න බෑ ඒ නිසා අපි Taman වශයෙන් හඳුනාගෙන ඒක දිනු පවණු කරන අතර ශාසනයටත් නැත්නම් ඊගාවෙන් පරපුරටත් මේ සති ධර්මය ඉස්සරහට තියන යනවනම් මම හිතන්නේ නෑ මූලධර්මවාදීන් අපේ බුද්ධාගම විනාශ කරන්න පුළුවන් කියලා. හිතකට සතිය වද්දාගත්තට පස්සේ මොකෙන් විනාශ කරන්නේ? ඒ නිසා මහසි ෂැඩෝ පොත් පිටු 1000ක පොතක් කියලා සඳහන් කරලා තියෙනවා බුද්ධ ශාසනයේ තියෙන්නේ විහාර පන්සල් වලවත්, ගඩොල් වලවත් ගෙජ්ජි වලවත් කොඩි වලවත් නෙවෙයි භාවනා කරන මිනිහගේ පපුවේ. සීල සමාධි ප්‍රඥා පුරුණ මනුෂ්‍යගේ පපුවේ ඒ නිසා අපිට ශාසනය පිළිබඳ හැඟීමක් තියෙනවා නම් අපිටත් යම් කිසි ශාසනයෙන් සේවයක් වෙලා තියෙනවා කියලා කෘතගුණ තැකීමක් තියෙනවා නම් අපි තමන්ගේ ශාසනය ගැන හිතලා හෝ බාහිර ශාසනය ගැන හිතලා කල යුත්තේ මොකද්ද? හැකිතාක් දුරට මේ සතිය අඛණ්ඩව පවත්වාගෙන යන්න. එතකොට ඒක මට්ටමට ආවට පස්සේ ඒකෙන් මේ ಗುಣ සුවඳ විහිදෙන්න පටන් ගන්නවා. ආගමක් කරා නෙවෙයි යන්නේ මනුෂ්‍ය ගුණ ධර්මයක් කරා. එතකොට අපිට හතුරෙක් නැති එහෙම නැත්නම් විරුද්ධවාදියෙක් නැති නිතරංග ජයක් තමයි සතිය තුල තියෙන්නේ. කවමදාකවත් කෙනෙක් කරඬු කරන්නේ නැතුව ලබන ජයක් සතිය තියෙන. හරීම නයිසાર્ගිකයි, හරීම ආධ්‍යාත්මිකයි, හරීම ආගමිකයි. හැබැයි කිසිම ආගමක් පිළිබඳව වෙනද ප්‍රචාර නැහැ. එසා කිසි කෙනෙක් එක්ක ගැටෙන්න වෙන්නේ නැහැ. ඒ වගේම තමයි කිසිම කෙනෙකුට තව කෙනෙකුට කියන්න බෑ උඹට සතිය වටට දෙන්නේ නැහැ කියලා. නැත්නම් උඹ හදවත සතිය මම හොරකම් කරනවා. ඒ වගේම කාටවත් කියන්නත් බෑ මම උඹට සතිය වඩරනවා කියලා. සම්පූර්ණ හැම කෙනාම ස්වාධීනයි. නමුත් මේ සාකච්ඡාව වලින් මේ ධර්ම දේශනාවෙන් අපි කරන්න හදන්නේ යම් ප්‍රමාණයට අපි හඳුනාගෙන තියෙන සතිය කට්‍යත් එක්ක සුතමී ඥාන වශයෙන් සම්බන්ධ කරන එකයි සමාජලාට ඒක චින්තාමය ඥාන වලට යනවා භාවනා කරන පිළිසරහා ඒක භාවනාමය ඥාන නැත්නම් ප්‍රත්‍යක්ෂ ඥාන වලට කිට්ටු කරනවා. ඒක තමයි තාමත්ම ගැඹුරුම අත්‍යන්තදී. ඒ නිසා අදිෂ්ඨාන කරගන්න ඕන හැම කෙනෙක්ම ශාසනික හැඟීමෙන් හෝ තමන්ගේ විමුක්තිය ගැන බලලා තිබුණට වඩා අප්‍රමාද තිබුණට වඩා සත්‍යමත් ජීවිතයක් අපිට මේ බණ ඇසීමෙන් භාවනා කිරීමෙන් ලැබෙනවනම් ඒක තමයි අපේ මුළු සංසාරෙම අපි කරගත්ත උත්තරම කුසලය ඒක තව තවත් දියුණු පවුණු වීම පිණිස අද මේ ධර්ම දේශනාවත් හේතු වාසනා වේවා කියන ප්‍රාර්ථනාවෙන් ධර්ම දේශනා අපිටින් නැත කරනවා. ශිර දිනාටම සතිය අප්‍රමාදයේ ළඹ සිටීවා කියලා ප්‍රාර්ථනා